චාරිත්‍රානුකූල පවත්වන ධර්මදේශනාවේ හිතෙක් පවත්වන ලද ධර්මදේශනා මාලාවේ නිමාවක් සටහන් කරමින් මූල ධර්ම පරියාය සූත්‍රයේ සබ්බ ධම්ම මූල පරියාය කියලා කියනවා. එතන මූල පරියාය කියන ඒ සූත්‍රය වෙනුවෙන් අපි දේශාවලියක් ආරම්භ කළා. ගිය පාර අපි સમાප්තිය දැක්කා. අදට යෝජනාවක් ඉදිරිපත් වෙලා තිනවා මජ්ක්‍ධිම නිකායේම ඒ චුල්ල වේදාල්ලා සූත්‍රය සාකච්ඡාව සඳහා ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරගනිමු කියලා. ඒ නිසා අපි අද අලුත් දේශනා මාලාවකටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා මෙතන ඉන්න බොහෝ දෙනා ඒ චුල වේදාලා සූත්‍රය පිළිබඳව අහලා බලලා කරුණු දැනගෙන තිනවා. වෙනසකට තියෙන්නේ අපි ඒක මුලපටන් අග දක්වාම එක දිගට මේ සූත්‍රය වෙනුවෙන්ම වෙලා ගන්න එකයි. ඉතින් මේ සූත්‍රය පොතපත දිගහැරලා බලන අය සඳහා මතක් කරනවා නම් සරුවත්ත දේශනාවේ සූත්‍ර පිටකයට වැටෙන්නේ ඒක මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසකේ එනතම් පළවෙනි සූත්‍ර 50යි වැටලා තියෙන්නේ. ඉතින් ඒකෙදී ඒ සූත්‍රය කියවනකොට එච්චර නිදානයක් පෙන්වන්නේ නැහැ. ඒක සාමාන්‍ය සූත්‍ර පිටකයේ හැටි. නමුත් ඒ සඳහා අටුවාව ඒ සඳහා නිදානයක් ගෙන හරපානවා කතා රසය මතු කරගන්නත් පසුබිම නිදාන කියලා ඒකට පාලින් කියන්නේ මතු කර ගන්න. ඉතින් ඒක ටිකක් අපි අද පළවෙනි දවසේ නිසා ඉදිරිපත් කරගත්තොත් හොඳයි කියලායි මම කල්පනා කරන්නේ. ඒ රජගහනුවර වේළුවනාරාමේ කියලා කියන්නේ සර්වචනාසිර පූජා වෙච්චි තවත් ආරණ්‍ය සීනාසනයක්. මේ සීනාසනය රජගහනුවර මුල් කරගෙන බිම්බිසාර රජුරන්ගේ රාජ්‍ය සමයේ පූජා වෙච්ච දෙයක්. ඒක කිට්ටුව තමයි ඔය තපෝදා වන තපෝදාව තියෙන්නේ කියන්නේ උණුදිය මේ උල්පත්ම නෙවෙයි වුණා ධාරාවල් ඉතින් තපෝදාවත් වේලු වණයත් සම්බන්ධ ගොඩක් කතා ප්‍රවෘත්ති සඳහන් වෙනවා කොටි කෙටියෙන් කියනවා නම් සවැත්තුර ජේතවනාරාමයේ ඇරිච්චාම වැඩියෙන්ම සූත්‍ර ගානක් දේශනා වෙන්න පදනම් වෙලා තියෙන්නේ රජගහනුවර වේලු වණ මේ ਸਰුවචනාංශයේ වැඩ ඉන කාලේ ඔය රජගහ නුවර ඇසුරු කරගෙන තිබිච්ච කුලගයක් තමයි මේ කතාවට මුල ආරම්භ වෙන්නේ. ඒ කුලකේ ඉඳලා තියෙන්නේ විවාහක වෙච්චි දරුවන් නොලබපු හොඳ පොහොසත් යුවලක්. ගිහි කාලේ නම තියෙන්නේ විසාක උපාසක සහ ධම්මදින්න උපාසිකාව කියන අදහසින්. ඉතින් මේ විසාක උපාසකතුමා අන්දකොරේ බොහෝ විට වේණවනාරාමයට යනවා බණ අහනවා. ඉතින් ටික කාලෙකින් මෙයාගේ හිත ඒ සරුවත් දේශනාවට එනතම මේ අබිනිෂ්ක්‍රමණයට කාමච්ඡන්දේ වෙනුවට කාම සංකල්ප වෙනුවට නෙක්ඛම්ම සංකල්පේ පහළ වුණා. පහළ වෙලා බොහොම ගෞරවයෙන් දිගට බණාගෙන ගියා. යනකොට යනකොට මෙයාට තේරුණා මේවා බොහෝමත්ම ගැඹුරුයි. ධර්ම කොටාස ගෙවල් දොරවල් වල අමදරුවා රකිමින් කරන දේවල් නෙවෙයි. ඉතින් හොඳ ඥාන ශක්තියක් තියෙනවා නම් කරන්න බැරි කමකුත් නැහැ. ඉතින් මේක අහන අහන හැම වෙලාවෙදීම යාට කල්පනා වුණා මේකේ තියෙන මේ ගැඹීරත්වයත්, GestureDetector ජීවිතයක තියෙන ඒකට ඇති ආරවුල් කාංකටල ස්වරූපයත් ඒ GestureWal දොරවල් වල ඒවා හිතට ගන්න මනුස්සයෙකුට මේ කාදාත් කරන්න බැරි කමක්. මේ ලකුණු තුනම මේ කතාවේ පේන්න තියෙනවා. කෙසේ නමුත් මේ පාසක මහත්තයා මේ නිසාම දෝ මේකේ බරසාරකම නිසා gedara උන්දට කතාවක්වත් කිරුවේ නැහැ. මම දකිනවා මේ උපාසක මහත්තයාගේ හෝ මේ කතා ප්‍රස්තුතියට හේතු වෙච්ච ප්‍රධානම කාරණා ඕනෝකයි. තමන් කොච්චර භාවනා කරත් කොච්චර බුදුහාමෝ දැක්කත් කොච්චර ගැඹුරක් අවබෝධ කරත් gedara පන්සලට එක කතා කරේම නැහැ. මෙහෙම මෙහෙම පන්සල යන බව දන්නවා ඉන් එහා මොකක්වත් දන්නේ නැහැ. ඉතින් මේක බලනකොට මේ වගේ දේවල් අගේ කිරීම අකරුණාවන්ත එහෙම නැත්නම් තනියම බෙදාගෙන කන ආත්මාර්ථකාම ගතියක් තියෙනවා. නමුත් ගමන සිද්ධ වෙන්නේ ඔන්න ඔතනයි. ඉතින් මෙහෙම සිද්ධ වෙද්දී මේ උපාසක මහත්තයා එන්නේ එන්නේ තේරුම් ගත්තා ලද ප්‍රස්තාව එවනතර ලද ක්ෂණ සම්පත්තිය. ඒ ක්ෂණ සම්පත්තිය නිසා නිතිපතා මේ පන්සලට ගියා. හැබැයි මේ gedara උන් දැත් ධම්මදින්නාව කවදාකවත් ඒකට අකුල් හෙළුවෙත් නෑ. මොකද උන්දටත් පින තිබුණා. නමුත් උපාසක මහත්තයා බණ අහන්න අහන්න අහන්න ක්‍රමයෙන් උපාසක මහත්තයාගේ මාර්ග ඥාන පිළිවෙලින් වැඩෙන්න පටන් ගත්තා සෝවාන් වෙලා. නමුත් උපාසක මහත්තයා කිසිම දවසක මොනම හේතුවක් නිසාවත් කවුරුත් එක්කවත් ඒක බෙදාගත්ත ගතියක් පින්නලා නැහැ අටුවාවෙම. අන්ධහර පාන්ට කියලා නැහැ, ගෙදර උන්දටවත් කියලා නැහැ අඩු ගන්න. අඩු ගන්න සීලයක් රකින්න බවවත් කියලා නැහැ. මේවා සාමාන්‍ය බුද්ධියට කියන්න ඕන නිසා මම මේ අමතර වචන වාක්‍ය ඇතුල් කරන්නේ මේකට. එහෙම කියලා ටික දවසකින් මෙයා සකදාගාමි තත්ත්වයටපත් වුණා. දවසක බණ අහගෙන යනකොට බණ ධර්ම සභා මණ්ඩපයේදීම සමහර වෙලාවට ඉතින් සක්මන් භාවනා පරියංග භාවනා කරාද දන්නේ නැහැ වේලවනාරාමේදී නමුත් එදා තීරුණා විශාල වෙනසක් එහෙම නැත්නම් අනාගාමි තත්ත්වයටපත් උනායි කියලා. ඒ කියන්නේ ඕරම් භාගිය සංයෝජන ඔක්කොම ඉවරයි. ඉවර වුණාට පස්සේ එදා ගෙදර එනකොට මේ ආවේ බොහෝමත්ම තැම්පත්ව කල්පනා කරමින් තවත් නම් මේ යන වැඩේ කරන්න බෑ කියන එක. නමුත් මේ මෙතුආ කල්ලි ධම්මදින්නාව විවාහක භාර්යාවසේ හිටියට දක්වපු සහයෝගය දකින කොටත් මෙයාට ලොකු අනුකම්පාවක් තියෙනවා. මොකද මේ මනුස්සයා කවදාකවත් මේ වෙනකොට <clears throat> මේ කරපු දේවල් ගැන හාරවුස්සන්න කියෙත් නෑ. මනුස්සයාගේ පුද්ගලික දිනචාරියාවට නැත්නම් න්‍යාය පත්‍රයට අත තිබෙත් නෑ. කෙසේ නමුත් තේරුණා දැන් අර පෛරු පාසානකම කරන්න බෑයි කියලා. නමුත් ධම්මදින්නාව අනුග්‍රහයක් වශයෙන් එනකොටම ඒ මහල් ප්‍රාසාදයේ පාමුලට දුවගෙන ආවා විරද පුරුතුසියට ගෙදරට එන ස්වාමියා බාර ගන්න. ඉතින් ආයේ වෙල වෙන්දට වැඩි අතපය අකුල ගන්න ගතියක් ඇඟට අත තිනවට අකමැති ගතියක් පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් ඒක ධම්මදින්න කරලත් බැලුවා පැහැදිලිවම කතා කරා මේ අත තියන්න එපා. මම කැමති නැහැ කියලා. ඉතින් එතකොටම ධම්මදින්නට කුකුසක් පහළ වුණා. <clears throat> ලෞකික හෝ වේවා ලෝකෝත්තර හෝ වේවා මුක්ක්ක් හරේ අදනම් මට වසන් කරනවා කියලා. <clears throat> මට කියාගන්න බැරි දෙයක් තියෙනවා. නමුත් ඒක මේ අපේ අම්මත් ඉන්න කාලේ කියලා තිබුණා මිනිස්සයා ගෙදර එන වෙලාවේදී කවදාකවත් නරකයි අඹුව. මේ මිනිස්සත් එක ආරවුල් කරන්න. මොනම කතාවක් කතා කරන්න නරකයි. ඒ තියෙන විදියට ඒ වතුර තේ වතුරට බත් වතුර ටික හරි ගැසලා දෙන එකයි කරන්න තියෙන්නේ. දැම්ම දිනවා මේක දැනගෙන හිටියා කුලකාන්තාවක්. ඒ නිසා පුරුෂයාට කතා කරලා ඒ රාත්‍රී කෑම සකස් කරා නමුත් පේන දෙයක් කෑමටත් එච්චර ඒ ආලවට්ටම නැහැ. ඊට පස්සේ නිදා ගන්න යනකොටත් තනියම ඉන්න ඕන ගතිය පේනවා. දැම්ම දිනවා මේ සේරම කාගෙන වචනයක්වත් කතා කරන්නේ නැතුව කටයුතු කරා මේ වෙලාවේදී මොකක් හරි තියෙනවා. ඒක බෙදා හදා ගන්න තියෙන ක්‍රමේ තමයි ගිලගෙන ඉන්න එක. ඉතින් ඊට පහුවෙන්ද පහුවෙන්ද කැම සකස් කරලා පුරුදු විදිහට හදලා ඊට පස්සේ හොඳට විවේක වුණාට පස්සේ ගෙදර තත්ත්වයට tempat වුණාට පස්සේ ආවා මට ඊයේ ඉඳලා වුණා අපේන්න තියෙනවා මේ විවේක වෙන කයින් ලහන්නේ අනේ අපෙන් මොනවා හරි අඩුපාඩුවක් මොනවා හරි සිද්ධ වුණාදෝ නැත්නම් යටි හිතින් අහනවා එනකොට වෙන ලස්සන කාන්තාවක් දැකලා ඒ කාන්තාව කෙරේ ආශාව ඇති වුණාදෝ එහෙම නැත්නම් මොකක් හරි තියෙනවනම් මොකද කියලා. ඉතින් ඒ විසාකෝපාසකතුමා පැකිලෙනවා. එහෙම නෑ කියන්නේ. ඉතින් ධම්ම දෙන්න කිව්ව නෑ එහෙම එකක්. මට පේන නිසා යහන්නේ මොකද ඊට පස්සේ කිව්වා මෙන්න මේකයි කාරණාව. මට දැන් මේකේ මෙතෙක් කල මං ආයාසයෙන් හිතාල වගේ ජීවත් වුණා. ඉන්න බැරි තත්ත්වකටපත් වෙලා තියෙනවා. නමුත් ඒකෙන් මේ උඹට ඇති තරහක්වත් වෙන ඥාන පරාණයකට තියෙන ආසාවක්වත් නෙවෙයි මට විවේක වෙන්න ආසයි කියලා. ඊට පස්සේ ඒත් එක්කම ධම්ම අර තනියම කල්පනා කරපු විසාකෝපාසකතුමා. කියන්නේ මේ අනාගාමි ආර්ය උත්තමේ කතපනා කරනවා දැන් මේ හම්බන්ඩිට යන කලතහක් තියෙන එපා. ඊට පස්සේ කතා කරලා තියෙනවා මගේ අදහසක් තියෙනවා මෙහෙම. මේ මිගුදල් ටික සේරම මම උඹේ නමට ලියන්නම්. ඔබට අවශ්‍ය නම් තව සහායට පුරුෂයෙක් මම අත්පැන් වත කරලා ඒ කාටවිත්තත් කරලා දෙන්න මට යන්න අවසර දෙන්න කියලා. ධම්මදින කිව්වා නෑ මොනම දෙයකටවත් කරදර වෙන්න එපා. මගෙන් නෑ එහෙම බාධාවක්. මේ මොකද්ද දැන් ගිහිලා කරන්න හදන්නේ. ඊට පස්සේ කව මට විවේක වෙලා පැත්තකලා භාවනා කරන්න. ඉතින් ඔය කරන වැඩේ මටත් බැරිද කියලා. ඊට පස්සේ විසාක හිතුවා අයියෝ කවදාකවත් මේ කුමාර කුමාරි ශාපවින්දපු මේ සුකුමාර කාන්තාවකට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ගැඹිරත්වේ හෝ එහෙම නැත්නම් මේ ලද දෙයින් සතුටු වෙලා ඉන්න ගතියකට හුරු වෙන්න බැරි වෙයි. බාල දක්ෂිකාවක් කියන්න බෑ මේ යක්ෂණියන්ට. බාල දක්ෂිකාවක් කරනවා දක්ෂ නැත්තන්ට. යක්ෂණියටත් කුමාරිකාවන්ටත් බෑ. ඒ නිසා බැරි වෙයි කියලා හිතලා කිව්වා ඒක හිතන්න එපා. අමාරුයි. මම මේ ගොඩාක් කල් හිතලා මම මේ තීන්දුව ගත්තේ නිසා එහෙම ලකලෑශයක් නැති වුණාම ඒක පාරෙන් කරන්න බෑ කියන අදහසින් ගියේ බෑ කියලා. ඊට පස්සේ ධම්ම දින දිගින් දිගටම ප්‍රශ්න කරා මොකද්ද කෙරෙන්නේ? ඊට පස්සේ කිව්වා මම ගිහිල්ලා පූර්ණ කාලීනව මේ සක්මන් භාවනාව, පරියංක භාවනාව, විසිත වැඩ <clears throat> නැවතිල දෙන දෙයක් කාලා, සම්බල දෙන දෙයක් කාලා ඉඳ යන්නේ. කැමතිනා කිව්වා ඔබතුමා අකමැති නැත්තම් මටත් මේ වෙලාවෙම අවසරයක් දෙනවද මමත් ඒකට යන්නේ කියලා. ඉතින්දි විසාකාට ලොකු සැකයක් මතුණා මේ හැඟුම්overline ගිහිල්ලා මේ වැඩේ අමාරු වෙටෙනවා කියලා. නමුත් සාධාරණ උත්තරයක් එකෙන් මතුණා මොකද මේ වස්තුවට මේ මනුස්සගේ ආසාවක් නැහැ දෙන්නගෙම මනාපෙන් වස්තුව දොරදන් දෙනවා. දුරදන් දීලා යනවා. මොකද දරුවොත් නැහැ කියන්න කෙනෙකුත් නැහැ. ඉතින් ඒකට විසාකා දන්නවා විසාක උපාසකතුමා තමන්ගේ ප්‍රශ්න විසඳන හැබැයි හිතේ කුකුසක් තියාගත්තා. කල්පනා කරලා බලන්න මේ අටුවාව තමයි මම මේ දිගාර දිගාර පෙන්වන්නේ. මේ අනාගාමී උතුමෙකුට කුසව සපහන මේ මනුස්සයාට හරියන්නේ කියලා. ඒ තමයි සාමාන්‍ය පිරිමි කාන්තාව ගැන හිතාන ඉන්න හැටි. ඉතින් කෙසේ නමුත් ධම්ම දින එක හඬින් කිව්වා මටත් යන්න අවසර දෙනවා නම් අවසර ගන්න තියෙන ඔබතුමාගෙන් ඔබතුමා අවසර දෙනවා අපි දෙම කරමු. ඊට පස්සේ මේ කට්ටිය අත් දවසක් අන්න පෙරලාලා අර දොර දන් දීලා දින පිටත් වුණා. පිටත් වෙලා ගිහිල්ලා විසාක මං හිතුවේ ඉස්සල මං හිතාන හිතේ කතා සාදීදී හැටියට කියලා පැවිදුණායි කියලා පැවිදලා නැහැ. ආරාමිකෙක් විදියට දිගට බණ භාවනා කරන ඉඳලා තියෙනවා. ධම්මදින්නාවට එක්ක විසාක උපාසකතුමා දීපු උපදේශ නිසා හෝ නැත්නම් ධම්මදින්නාවගේ තියෙන විශේෂ සාමාන්‍ය බුද්ධිය නිසා වික්කුණු පස්සේකට ගිහිල්ලා පැවිදි වෙලා පලාතේ ඉන්නතෝ දොර පැර පලාතකට ගියා. ගිහිල්ලා භවනා කරා. ඉතින් මේ කාලය ඇතුළත උපාසකතුමා එතනම හිටලා තියෙනවා. අනාගාමි தත්ත්වෙ හිටලා තියෙනවා. හැබැයි ධම්මදිනාව නිකම්ම නිකං අමු ගිහි කාන්තාවක් වශයෙන් ගිහිල්ලා නොබෝ කලකින් අරයත් මාර්ගඵල සමාපatti නැත්තම් සම මාර්ගඵලයටපත් වෙලා තියෙනවා. පත් වුණාට පස්සේ ධම්ම දිනාචම් බොහොම සතුටින් නැවතත් පැමිණියා වේළුවනාරාමෙට ਸਰුවචනාංශය දැකලා මේ අඤ්ඤ භාව ප්‍රකාශය සඳහා. අඤ්ඤ භාව ප්‍රකාශය කියලා කියන්නේ ඒක මේ කාලේ හැටියට ටිකක් ප්‍රශ්න කර තත්ත්වයක් තමන්ටපත් වෙච්ච තත්වය ਸਰුවචනාංශයට හෙලි කරනවා. මොකද ਸਰුවචනාංශය සඳහන් කරලා තිනවා එකිනෙකට ගමික චිත්තයක් හෝ මේ වගේ විපස්සනා ඥානයක් පහළනොත් හෙලි නොකර ඉන්න බෑයි කියලා. ඒක හිතේ தত্ত্ব දෙකක් හරියට බිම්මලක් මොකෙන් වහලා තිබ්බත් ඒක තීන දිහා තල්ලු කරගෙන එනවා. කිහෙල් ගහ පෙත්ත කපලා ඒකට මහා කළු ගලක් තිබ්බත් අර මැදින් එන ගොබේ ඕන දෙයක් තල්ලු කරනවා. පිළිවෙලට නම් නිකන් ඕක මේ කිරිබිම්මල් නැට්ටක් වගේ තමයි මතුවෙන්නේ. මතුනට ඕන දෙයක් තල්ලු කරලා දානවා. අන්න ඒ වගේ මේ මාර්ග චිත්තය සහ ගමික චිත්තය කියන එක වළක්වන්න අමාරුයි. ඒ නිසා බුදු ආමරණ කරන බුද්ධ පූජාවක් වශයෙන් මුදුනේම ගිහිලා පූජා කරනවා වගේ ගිහිලා අඤ්‍ය භව ප්‍රකාශයට ගිහිලා තියෙනවා. විසාකට ආරංචි උනේ මේ මිනිස්සයා ගිය වැඩේ අතහැරලා ආපුවාමයි කියන එකයි. එතන හිතුනේ. ඒක නිසා කල්පනා කරනවා දැන් මම නිසයි මේ හදිසි තීන්දුව ගත්තේ දැන් නම් බලනකොට ඔය ඉක්මනට ඕවා කරගන්න බෑ. ඔය ඇවිල්ලා තියෙන්නේ කලකිරිලා. එහෙම නැත්නම් ඉන්නේ හදිසි තීන්දුව ගැන පශ්චාත්තාප වෙලා. කියන අදහසින් විශාකෝපාසකතුමා ධම්මදින රහත් තෙරණිකාවට ගිහිල්ලා වන්දනා කරනවා. දැන් මේ තමන්ගේ පෙර ආඹුව වන්දනා කරලා වන්දනා කල්ලිවල ධර්ම සාකච්ඡාවකට පෙළඹෙනවා. ධර්ම සාකච්ඡා නෙමෙකට කෙනහිල්ලක් කියලා කියයි. එහෙම නැත්නම් පහුරු ගෑමක් කරන්න හදනවා. ධම්මදින්නාව යමක් උදෙසා මේ ශූර පුරව ගත්තනම් ඉෂ බෑවනම් ඒ කාරණාව ඉෂ්ට කරගෙනද ඉන්නේ කියලා බලන්න. ඒව මොනවාක්වත් අහන්නේ අහන්නේ නිකන් සාමාන්‍ය එදා පැවතිච්ච නැත්නම් අද කාලේ ওই ධර්ම සාකච්ඡාට ගියාම ධර්ම සාකච්ඡාවල නගන ප්‍රශ්න. ඉතින් මේකයි මේ චුල්ල වේදාල සූත්‍රයේට පසුබිම එහෙම නැත්නම් මේ නිදාන කතා වශයෙන් අටුවාවේ දක්වලා තියෙන්නේ. සූත්‍රයේ තියෙන්නේ ඒවම් මේ සුතං ඒකං සමයං භගවා ජේතවනේ රාජකයේ වීරති වේලුවනේ කලන්දක නිවාපේ. එසමෙහි සර්වචන් වහන්සේ රජගානවර වේලුවනාසාරාමේ කලන්දක නිවාප නම් ස්ථාන වැඩිය. ඒ වෙලාවේ විශාක උපාසකතුමා ධම්මදින්න තෙරණාසිකාට ගිහිල්ලා මෙන්න මේව ප්‍රශ්නයක් නැගුවා. ඒ ඒ ප්‍රශ්නේ තමයි අපි අද දවසට මාතෘකාව වෙන්නේ. ධම්මදිනා උසාකාවානම සක්කායෝති සක්කායෝති උච්චති අයියේ කිත්තවතානකෝ සක්කායෝති උච්චති මේ අපේ ධර්ම විනයෙහි මේ සක්කාය කියලා එකක් අපි සක්කාය දිට්ඨිය කියන වචනේත් එක්ක ගත්තාම මොකක් කළාට ඒක ටිකක් මේ භාවනා කරන අයට ටිකක් ප්‍රසිද්ධයි සක්කාය කියන එක එච්චර තනියම පාවිච්චි වෙන්නේ සක්කාය සක්කාය කියලා එකක් මේ කතා කරනවා මේ ධර්ම විනයේ ආර්යවනි මේ සක්කාය නම් කිතෙක් කිතකින් ඒක සක්කායක් වෙනවද කියලා. ඉතින් එතකොට ධම්මදිනෝපාසිකා උපාස මේ මේ තිරින්නාසි කියනවා මේ උපාදානස්කන්ධ පහක් අපි නම් වශයෙන් දන්නවා රූප උපාදානස්කන්ධෝ වේදනා උපාදානස්කන්ධා සංඥා උපාදානස්කන්ධා විඥාන සංඛාර උපාදානස්කන්ධෝ විඥාන උපාදානස්කන්ධං ආදී වශයෙන් ඒ උපාදානස්කන්ධ පහක් තියෙනවා නම් ඔය ඒක දන්නව හෝ නොදන්නව හෝ සක්කාය කියන වචන දෙන්නට උත්තරේ තමයි මෙන්න මේ විඋපාදානස්කන්ධ පහ. රූප උපාදානය, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංස්කාර උපාදාන, විඥාන උපාදාන කියලා පංචවෝකාර බව කියනකොට නම් ඇත්තටම කියන්නේ ඇහැ කන දිව නාසය කය කියලා පස්සත්ත කරපෙච්ච ඉන්ද්‍රිය සහිත කයක් අපිට තියෙනවා. ඊගාවට නාම රූප කියලා ගන්න දෙක රූපය රූප උපාදානස්කන්ධයක් විදියටත් නාම උපාදානස්කන්ධ වේදනා සංඥා සංඛාර විඥාන කියන හතරක් විදියටත් කඩපුවාම මේක පහක් වෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් නාම රූප කියන එක තමයි කියන්නේ. ඉතින් මේක මේ වචනේ පිළිබඳව පොඩක් අතර වෙලා පොඩක් සාකච්ඡා කරලා බලුවොත් මේ පංච උපාදානස්කන්ධ පිළිබඳව බලනකොට අඩුම හොඳට ඥානවන්තයාට කීටියෙන් කියනවනම් නාම රූප කියලා තමයි කියන්නේ. උපාදාන කරන්නේ නාම රූප තමයි. නමුත් මේ යම් කිසි කෙනෙකුට රූපස්කන්ධය හොඳට වැටහෙනවා. නමුත් නාමස්කන්ධය පිළිබඳව විස්තර විභාගය අවශ්‍යයි තේරුම් ගන්න කියලා හිතෙනවා නම් එයාට කියනවා රූප ටික ඔක්කොම රූපපාදානස්කන්ධයට දාලා වේදනා සංඥා සංඛාර විඥාන කියලා නාම උපාදානස්කන්ධ හතරට කඩලා පෙන්නනවා. එතකොට ඒක ටිකක් පට ඇරලා පෙන්නනවා වගේ. සමහරව ඉන්නවා ඒ නාම උපාදානස්කන්ධ හොඳට වැටහෙනවා. කල්පනාකාර හොඳයි. නමුත් මේ රූප උපාදානස්කන්ධයේ තීරුම් අරගන්නේ වටහා ගන්න නැත්නම් ওই නාම රූප දෙකම විස්තර කරන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු සහ විඥාන කියලා. එතකොට එතන රූප කොටස පහට කඩනවා. නාම කොටස ඔක්කොම විඥානස්කන්ධයට දාලා කතා කරනවා. ඒතකොට පඨවි ආපෝ තේජෝ වායෝ සහ ආකාශ කියන ටික ආස්තික සහ නාස්තික ප්‍රඥප්ති විදිහට රූපේ කඩලා පෙන්නනවා. සියලුම නාම කොටස් නාම විඥානස්කන්ධයට දානවා. ඉතින් මේ දෙක එක එකනාගේ අධ්‍යාසයේ හැටියට දිනුච්චි අංශ හැටියට විස්තර කරන එකක් මේ දෙකටම පොදු නම තමයි නාම රූප කියන එක. ඉතින් නාම රූප කියන එක සාමාන්‍යයෙන් අපේ භාවිතයේ අඩු නිසා අර විදිහට ඒ ඒ කෙනාගේ අධ්‍යාසයන් හැටියට උපනිෂේ සම්පත්‍ය වල හැටියට විස්තර කළ දෙන එකයි මේ උපාදානස්කන්ධ පහට කඩලා පෙන්නන. හැබැයි පහට නෙවෙයි ඕක 18ට 20ට 30 ගණන් වලට ඕන තරම් කඩ කඩ පෙන්වන්න ඒ නිසා මේ ඒ ඒ සූත්‍රවල ඒ ඒ පසුබිම් අර්ථ විස්තර කරාට මේක පෙන්න්නේ හැකි ක්‍රම රාශියක් තියෙනවා. ඒ වගේම මේ විස්තරේ නිසා අන්නමාර ප්‍රශ්න රාශියක් මතුවෙනවා. ඒ මොකද මේ පංච උපාදානස්කන්ධය අර්ථයේදී විඥාන කියලා වෙන එකක් පෙන්නනවා. පස්සේ දක්වපු ක්‍රමයට නාමස්කන්ධ සියල්ලම විඥාණයට දාලා කතා කරනවා. ඉතල කියනවා වේදනා සංඥා සංඛාර විඥාන කියලා. ඔක්කොටම කියනවා නාමස්කන්ධ කියලා. දෙවෙනි බෙදීමේ ක්‍රමය හැටියට ඔක්කොම නාමස්කන්ධ විඥානස්කන්ධයට දාලා කතා කරනවා. ඒ වගේම දෙවෙනි බෙදීමේ හැටියට තියෙන පටවියාපෝ තේජෝ වායෝ ආකාශ කියන සේරම පළවෙනි බෙදුම් ක්‍රම හැටියට රූප කියන නමට වැටෙනවා. ඉතින් මේ විදිහට මේ එක එකනාගේ අධ්‍යාත්මයට තේරෙන දේවල් සංසන්දනය කරමින් පටලවා ගන්න ගියොත් ඉතින් අපි අර සූතමේ ඥාන මට්ටමින් ඉහළට යආ ගන්න බැරි වෙනවා. මතක තියාගන්න ඕ සුත්තමේ ඥානෙ එකක්වත් අංග සම්පූර්ණ නැහැ. බුද්ධ වචනවත් අංග සම්පූර්ණ නැහැ. අංග සම්පූර්ණ ඒකට නිවන කියකිනේ. මේ නිවනට මාර්ග මේව අංග සම්පූර්ණයි කියන්නේ බොරුවක්. අංග සම්පූර්ණ කරන්න බෑ. මේ වගේ තියෙන්නේ ගුණයක්, යොමුයක්, නෙත්තියක්, තල්ලුවක් ඉස්සරහට උපනායනයක් පමණයි. ඉතින් අපි ඒ වචනාර්ථ තේරුම් ගන්නකොට හොඳට තේරුම් ගන්න මේ ලයිස්තු සම්පූර්ණ කිරීමෙන් හෝ මේ ටික දැනගැනීමෙන් සියල්ල දන්නවා කියන පොතේ ගුරු තත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ පැහැදිලිවම ප්‍රත්‍යක්ෂයට පයින් ගිහිලක් වෙනවා. ඒ මේ ලෝකයේ කිසිම තැනක මොනම ආකාරකින්වත් අංග සම්පූර්ණත්වයක් ගන්න බැරි කුණු කඳක් මේක. කුණු ගොඩක්. ඒක නිසා අරකින් මම දන්නවා මේකෙන් දන්නවා කියලා හිතා ගන්න එකත් නැත්තම් අංග සම්පූර්ණත්වය ගැන කල්පනා කරන එකත් පිස්සුවක්. එහෙම නැත්තම් කෙරෙන්න බැරි වැඩක්. මේකෙන් අයින් වෙන්නයි ඕනේ කරන්නේ. ඒ නිසා මේවා දැනගැනීමෙන් අපි පිරිච්ච ගතියක් එන්නේ නැහැ. අපේ හිස් ගතිය හිස්කතියක් වශයෙන් පෙන්වන පැත්තට ගියොත් අපිට මේ ධර්ම තවදුරටත් සංවේගී පාල කරමින් ඉදිරියට කරණ තියෙන වැඩ වලට ධෛර්ය කුසල ඡන්දය ඉදිරියට පවතිවි. අධිමුඛය කියන දේවල් පිළිබඳ විෂද සාංශුද්ධ භාවය ඇති වේවි. නමුත් මේ ඉගෙන ගන්නකොට පිළිචිකතිය ඇති නොවෙනවමත් නෙවෙයි. නමුත් ඒක මතක තියාගන්න ඕනේ මේක 50ට වැඩිය පන්නන්න බෑ මේකේ. ඊට පස්සේ ඊටු ටිකට යන්න ඕනේ. ඉතින් සැකසේ නමුත් මෙතනදී මේ ධම්මදින රහතරින් වාසේ සඳහන් කරන්නේ සක්කාය කියලා කියන්නේ මේ ස්කන්ධ පහට රූප වේදනා සංඥා සංකාර. එතකොට සක්කාය දිට්ඨියක් වෙන්න මෙවුවා මේ මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා හෝ අල්ලපු දවසට තමයි සංස්කාර වෙන්නේ. ඊතර තමයි දුක ඇති වෙන්නේ. ඒක තමයි ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨිය පටන් ගන්න ආත්ම දෘෂ්ටියේ මූල ආරම්භය වෙන්නේ. ඉතින් ඒක නිසා මේ රූප වේදනා සංඥා සංකාර ඉගෙන ගන්න ඉගෙන ගන්න කිසිම නම්බුවක් එකතු වෙන්නේ නැහැ. මේ තමයි දුක කියලා තේරුම් ගන්න. ඉතින් අපි මේ පළවෙනිම දවසේ අපි ගත්ත මේ උපාදානස්කන්ධ පහ තමයි සක්කාය කියලා කියන්නේ ඒකෙන් අපි මේ අරණ්‍යගත වෙලා පැත්තකට භාවනා කරනකොට අපි කොහොමද ඒක ක්‍රියාවත් කරන්න කියලා බැලුවොත් එහෙම නැත්නම් අපි මේ බණ අහලා මේ කණින් අහලා කණින් පිට කරන්නේ නැතුව ඒක ආනුභවී වැඩපිළිවෙලට යොදාගන්නේ කොහොමද කියලා බැලුවොත් මේ රූප උපාදානස්කන්ධය අරගෙන ඒ රූප උපාදානස්කන්ධය පිළිබඳව බැසගෙන බලන ගතිය තමයි කායේ කායානුපස්සී විහෙරති කියලා කියන්නේ. නැත්නම් කායගත සති කියලාත් උකට කියනවා. ඕකේ විශේෂිත කොටස තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. එතකොට මේ රූපස්කන්ධය මුල් කරගෙන කරන භාවනාවට රූප භාවනා කියලා කියනවා. කායගත සතිය කියලා කියනවා. කාය අනුපස්සනාව කියලා කියනවා. එහෙම නැත්නම් ඒක විශේෂිතාංගයකට ආනාපාන සතිය කියලා කියනවා. ඉතින් එතකොට කායගත සතියේදී ਸਰවචනාංශේ 14ක් පමණ අරමුණු පෙන්ලා දීලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රය විතරක් අත්තා. ඒ කායගත සති සූත්‍රෙත් එහෙම තියෙනවා. ඒකේ එකක් තමයි නැත්නම් අපි තේරවාද ක්‍රමයේ ඉස්ලාම් පෙන්න එක තමයි ආනපාන සතිය. නමුත් ඒ සංස්කෘත ආගම පොත් සහ පාලි නිකාය පොත් සංසන්දනය කරලා කරන පරිදි මේ ගැලපොම් වල පෙන්නලා තියෙනවා සංස්කෘත පොතේ පටන් අරගන්නේ ආනපානෙ නෙවෙයි කියලා. ඒකේ පටන් අරගන්නේ මේ හතර ඉරියව්වෙන් ඊට පස්සේ සම්පජඤ්ඤ ධර්ම අනුකුඩා ඉරියව් පෙන්නලා ඊට පස්සේ තමයි ආනපනසති පෙන්නලා තියෙන්නේ. ඉදිරිපත් කිරීමේ පුංචි වෙනසක් තියෙනවා කියලා කියනවා. ඒක ගොරෝසු තැන්ලා සිවුන් තැන්ට යන්න ලස්සනට පෙළ ගහලා තියෙනවා. අපි මේ පාලි පොතේ ආනපනසති තමයි පටන් ගන්න තියෙන්නේ. කෙසේ නමුත් මේ රූපය උපාදානස්කන්ධයක් නැත්නම් මේ රූප වාතාන කර බැඳීම පිළිබඳව මේ ධර්මය පදනමේ තියාගෙන මේක පිළිබඳව පිළිගැනීමකින් යුක්තව ක්‍රියාවත් කිරීමේ වැඩපිළිවෙල තමයි ඔය කායගත සතිය කියලා කියන්නේ. ඉතින් කායගත සතියට විවිධ පැතිවලින් බැස ගන්න පුළුවන්. දැන් අද භාවනා වැඩපිළිවෙලකදී එහෙම නැත්නම් හඳුනා දීමකදී කරනකොට ආරක්ෂාකාරී කෙලින්ම කායගත සතියෙන් පටන් ගන්න එක. මොකද ਸਰුවචනාතිගේ දේශනාවල බොහෝ විට අනුපුබ්බ කිරියා අනුපෝක සික්ඛා අනුපුබ්බ පටිපදා කියලා පෙන්නකොට <clears throat> මේ රූප ධර්ම තමයි ඉස්සර කරන්නේ. කායගත සත්‍ය තමයි ඉස්සර කරන්නේ. කායනුපස්සන තමයි ඉස්සර කරන්නේ. ඒක සමහරලාට ආනාපාන සතිය ඉස්සර කරනවා. ඉතින් ආනාපාන සතියෙන් ඉස්සර කිරීමට ඉස්සර කරන ඇයි කියලා ඇහුවොත් එක හේතු දක්වීමක් තමයි මේ රූපස්කන්ධයෙන් පටන් ගන්න එක, කායෙන් පටන් ගන්න එක ඒක ਸਰුවත්යන් ආංශේ පවා අනුමත කරලා තියෙන එක ඒක හේතු සාධකයක් විදිහට පේන්න පුළුවන්. දෙක මේ කායන පසනාවෙන් පටන් අරගත්තට පස්සේ ඒ කායගත කායගත සතිය පටන් ගත්තට පස්සේ එතනින් සතිය වඩ아가න ඉදිරියට යනකොට ඒ පුදුරට අනිවාර්යයෙන්ම දෙමන් සංධියක් හම්බ වෙනවා. ඒ දෙමන් සංධියේදී සමත පැත්තට සහ විදර්ශනා පැත්තට කියන දෙපැත්තටම ඉඩ ඇති. මේ කියන කායගත සතිය නැත්නම් ආනාපාන සතිය ඇර වෙන කිසිම අරමුණක් බුදුහමතු පෙන්නලා නැහැ. සමත විදර්ශනා දෙකටම දොර ඇරලා දෙනවා. අනික සෑම අරමුණක්ම ලද්දාපටම එක ඒක පාක්ෂිකයි. එක්ක සමතෙන් පටන් අරගන්නේ එක්ක විපස්සනා. නමුත් මේ ආනාපාන සතිය, කායගත සතිය ගන්න අනිකුත් අරමුණු හැම වෙලාවෙදීම ඒ දිමන් සම්පතිකටපත් කරන නිසා කලින්ම තමයි දන්නේ නැත්නම් මම සමතේට බර වෙච්ච සමතේ පැත්තට උපනිෂේ සම්පත්‍ය ඇති කෙනෙක්ද විපස්සනා නඹුරක් තියෙන කෙනෙක් දන්නේ නැති කෙනාට මේකෙන් පටන් ගන්නතර ප්‍රශ්නයක් නෑ මොකද මේ සතිය කයanoගේ සතිය නැත්නම් ආනාපානයanoගේ සතිය ඒ අවශ්‍ය කරන සමාධි මට්ටමට ආවට පස්සේ දුර ඇරලා දෙනවා සමත විදර්ශනා දෙකට යනවා. ඒ නිසා සංවේදී බවක් අවශ්‍යයි. මොකද්ද සංවේදී බව? මේ ආනාපාන සතිය කරනකොට Tamanට පේන දේ හිතාගෙන යන දේ නෙවෙයි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි පේන දේ පේන හැටියෙන් ගුරුවරට කියන්න පුළුවන් එහෙම නැත්නම් සාකච්ඡාවට ලක් කරගන්න පුළුවන් නම් මේ යෝගාවචරයා කාලෙන් වැඩගත්ත වෙනවා නැත්නම් අනුශාසනාව ක්‍රියාවත් කරා වෙනවා ඒක නිසා කායගත සතියෙන් පටන් ගන්න ඔය දෙපැත්තෙම ආරසකාරයි නමුත් හුඟ දෙනෙක් විශේෂයෙන්ම ලංකාව වගේ සම්ප්‍රදාන කූල පදවමකින් ආපුවම හැම වෙලාවෙම කුකුසක් ඇති කර ගන්නවා. එතකොට මොකටද කොහොමද මේ චතුරාර්යක භාවනාව ඕනේ නැද්ද කියලා. චතුරාර්යක භාවනාව කියලා කියන්නේ සම්ප්‍රදාන කුලෝ අපි භාවනා මධ්‍යස්ථානට ආරණ්‍යකට ගියාම බොහෝ විට කෙරෙන අර මුලින්ම කළ යුතුයි කියලා පිළිඅරගෙන තියෙන බුද්ධ ආනුසතිය මෛත්‍රිය අසුභ මරණ සති කියන හතර කරලා ඉන්න එපාද? ඒක අත්‍යවශ්‍ය නැද්ද? කායනපසනාවට යන්න. ආනපනසති කරන්න. දැන් මේ සූත්‍රයේ මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. මොකද මේක ප්‍රශ්න විචාරාත්මක වැඩ නමුත් ඒ ප්‍රශ්නෙට උත්තරේ අනිවාර්යයෙන්ම සැපේනවා. මෙන්න විදිහට කියනවා නම් නාහම උත්තර දීලා කියනවා හතිපට්ඨාන සූත්‍රයේ කායගත සති සූත්‍රයේ ආනාපාන සති සූත්‍රයේදී සර්වඥාන්සේ කෙලින්ම පටන් අරගන්නේ ආනාපාන සතිය. විශේෂයෙන්ම ආනාපාන සති සූත්‍රයේදී මතක් කරනවා ඒ බණහන පිළිසේ හැම අරමුණක්ම මෙනෙහි කරන මේ භික්ෂු පිළිසින්. පු탁තර පිළිසින්නවා, සීක වෙන්න කටයුතු කරන ඇත්තෝ ඉන්නවා, සීක වෙච්චියත්තු ඉන්නවා, අසීක වෙච්චියත්තු ඉන්නවා. ඒ කොටම තමයි ආනාපාන සති දේශනා කරන්නේ. ඒ කියන්නේ කායගත සතිය. දැන් මේ සූත්‍රයේ ඉස්ලාම් පිළිලා දිලා තියෙන්නේ රූප උපාදානස්කන්ධය. ඉතින් මේ මුලදීම අපි තේරුම් අරගන්න ඕනේ මේ රූපය පටවියාපෝ තේජෝ වායෝ වශයෙන් ආස්තික පැත්තෙන් ගත්තාම ආනාපාන සතිය කියලා කියන්නේ මේ තියෙන වායෝ පොට්ටබ්බ ධාතුව ඉස්සර කරගෙන රූප අඳුනා ගන්න ගන්න ප්‍රයත්න. ඉතින් මේ ਸਰවචනාංශයේ මේ හතර මහා ධාතුන්ගෙන් ඇයි වායෝ ධාතුව ඉස්සරහින් තියන්නේ කියලා ප්‍රශ්න නගන අටුවාචාර්ය වාස්ලා පෙන්නලා දෙනවා වායෝ ධාතුව පිම්බෙන හකුලන චංචල කම්පන ගති තමයි පෙන්වන්නේ. ඒක අර නොදෙවුණු මනසට දමණය වෙච්ච නැති මනසට අනිකුත් ගති වලට වැඩිය හොඳට දැක දැනගන්න පුළුවන්. අවබෝධ කරගන්න පුළුවන් නිසා වායෝ ධාතුව තමයි ඉස්සර කරන්න කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් පෙන්නනවා දරුවෙක්ගේ ඇසරණ වෙලාවේ නැත්නම් පොඩි දරුවෝ ඉස්ලාම් දවස් ගාණක් තියෙනවා ඇස් දෙක පාවෙමින් තියෙන්නේ. ඇස් දෙකම එක අරමුණට එල්ල කරන්න දන්නේ නැහැ කට්ටිය. ඒ වෙලාවේදී තිබිරි ගේම තියාගන්න කියන්නේ. පුළුවන් තරම් දොරට වඩන්න නැතුව තද තද එළියටපත් කරන්න නැතුව තියන. ඊට පස්සේ දරුවා මේ අම්මගේ මූණ දිහා බලව, අතපය දිහා බලව, තමන්ගේ අතපය දිහා බලලා ඇස් දෙකම එකම අරමුණට යොමු කරන්න පටන් ගන්නවා. අන්නේ යොමු කරන්න පටන් ගන්නකොට යා වර්ණවත් සටහනුවත් අඳුරන්නේ අය චංචර තමයි දකින්නේ. කම්පන දේවල් තමයි දකින්නේ. ඉතින් ඒ නිසා හෙල්ලෙන දෙයක් බලනකොට එයා උත්සාහ කරනවා ඒ හෙල්ලෙන දෙයට ඇත් දෙකම යොමු කරන්න. ඉතින් ඒ නිසා ඒ ලදරු මනස දේවල් අජත්ත බහිද්දා වශයෙන් නිච්චල චංචල වශයෙන් කම්පන වශයෙන් තේරුම් ගැනීමේදී වායෝ ධාතුවේ තියෙන මේ චංචල ගතිය තමයි ප්‍රයෝජන ගන්න. ඒක තමයි මේ වැඩි හිටි කෙනාටත් භවනා පටන් ගන්නකොට සතිය දිනුනලා නැත්තම් පෙන්වන්නට හදාගන්න. ඉතින් ඒ නිසා වායෝ පොට්ටබ්බ ධාතුව ස්ථාවර කර ගැනීම සඳහා මේ ආනාපාන සතිය කියන හුස්ම තමයි ඉස්සර කරන්නේ. අර නාම රූප දෙකෙන් රූප ධර්ම ඉස්සර කරනවා. රූප ධර්ම වලින් පඨවි ආපෝ තේජෝ වල වායෝ ධාතු ඉස්තර කරනවා. ඊට පස්සේ අනෙකුත් සියලුම දේවල් අනෙකුත් විචල්්‍ය සාධක ස්ථිතතර කරලා හිර කරලා අල්ලගෙන වායෝ ධාතුවට විතරක් ප්‍රකට ප්‍රබල වෙන්න ඉඩ සකස් කරලා ඒක මුළු හදින් බැලීම තමයි ඔය සතෝ ආස සති සතෝ පස්ස සති කියලා කියකින් සර්වඥාන්සේ අදහස් කරන්නේ. සීයෙන් යුක්ත ආශාස කරයි සීයෙන් යුක්ත ප්‍රසවාස කරයි. ඒතර සීයෙන් යුක්ත ආශාස ප්‍රසවාස කරනවා කියලා කියන අදහස් කරන්නේ ඒ ආශාස ප්‍රසවාස දෙකට මනසිකාරයේ අවධානයේ විතක්කය යෙදීම සඳහා අනිකුත් මුළු ලෝකෙම පාවා දෙන්න කැමති වෙනවා. මුළු ලෝකෙම ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලයෝ කියන විදිහට අනිත් මුළු ලෝකෙම ත්‍යාග කරන්න ඕනේ. පටිනිස්සග්ග කියලා කියන්නේ අතාරින්න. අනාලයෝ කියලා කියන්නේ ආලය හැරපින්න. මුත්‍ති කියලා කියන්නේ මිදෙන්න. ඉතින් අපිට බැරි නිසා තමයි අපිට හුස්ම හිත තියාගන්න බැරි. හුස්ම තියාගෙනකොට හිතවිලි දිගේ හිත යනවා. ශාද දිගේ හිත යනවා. වේදනා දිගේ හිත යනවා කියලා කියන්නේ ඒකට මුල් තැන දීලා මුළු හදින්ම කරන්න බෑ. හිතේකට කැමති නෑ. හොඳින් හෝ නරකින්. ඇලිමින් හෝ ගැටීමෙන් අපි බාහිර වස්තු මේකට පටලවා පටලවා ගැනීමෙන් අපි කියනවා අපිට භාවනා කරන්න බෑ. මොකද හේතුව මේ ශබ්ද ඇහෙනවා, වේදනා දැනෙනවා, හිතවිලි එනවා ආදි වශයෙන්. ඉතින් මේ කියන්නේ මුළු හදින්ම ආස්වාස් ප්‍රස්වාසයට හිතියොදන්න බෑ. අපේ හිත චපලයි. අපේ හිත චංචලයි. විවිධ දේවල් වලට හිත ඉතින් මේ විදිහට මෙහෙම වෙන එක නොවිපසතා හේතු ගන්නන වෙලාවේදී ආනාපානයට සාදර වෙන්නේ කියලා කියනවා. ආනාපාන සාදර වෙනවා කියලා කියන්නේ වේදනාවක ආනාපානයේ සමසනෝ පේනවා නම් වේදනාවට පුංචි කරලා සලකන්නේ කියලා කියන ආනාපානයේ සලකන්න. එහෙම නැත්නම් සද්දේකෝ ආනාපානයේ සමසමව හිත දැහ ගන්න පැහැර ගන්න උත්සාහ කරනවා නම් ආනාපානට සාතර වෙන්න කියලා කියන සද්ද පැත්තක දාන්න. සද්ද ආනාපානට වැඩි නම් ඉතින් කරන්න දෙයක් නෑ. අපිට අවස්ථාවක් නෑනේ. ඒක හිත ආනාපානේ කඩාගෙන තලාගෙන ඔබාගෙන යනවා. වේදනාවත් එම හිතවිල්ලත් එම. ඉතින් මෙතනදී සාතර වෙන්න කිව්වට මුල ඉඳලා මතක තියාගන්න ඕනේ මේ ආනාපාන වායෝ පොට්ටබ්බ ධාතුව කියලා කියන්නේ දුකක්. දුක්ඛ සත්‍යයේ නියෝජනයක්. එවනත් ඒක මේ gedara ගෙනියන්න කරඩුක තැම්පත් කරලා උඩ තියාගන්න දෙයක්. එහෙම නැත්නම් ඔටුන්නේ මුදුනට මිනි කොණ්ඩලක් වශයෙන් පළඳින්න දෙයක් නෙවෙයි. ඒක නිසා මේ කපන්න බැරි අතින් බින කතාවක් මෙතන තියෙන්නේ. අපි යන්නේ මේ ආනාපානෙ නැත්තකින් නොපතන්න ඕදොමකින් කියලා කෙවල දාන්නයි. කෙවල දාන්න ඉස්සර වෙලා ආනාපානයත් එක්ක තරඟ කරන වාද කරන සංකර වෙන සංකීර්ණතා ඇති කරන අනික් සියල්ලම එන ගාලා හිර කරනවා. අනිකුත් විචල්්‍ය සාධක තහවුරු කරනවා. පුළුවන්කමකට කරන වැඩ නෙවෙයි. නමුත් මේ මනස සකස් කරගන්න ඕනේ යෝනිසමනසිකාරයේ ආකාරයට මේ රූප ඔක්කොම දුක. අපි කරන්න හදන්නේ එකක් මත කරලා අරගෙන ඒකේ තියෙන දුක්ඛ ස්වභාවය පෙන්වන්න ඒ තැනට හිත අදිමොක්කයටපත් කරගන්න බැරි ඒ තැනට හිත ඒකාග්‍ර කරගන්න බැරි ඒ තැනට හිත සතිය කරගන්න බැරි අනෙකුත් තරඟකාරී අපේක්ෂකයන් සියල්ලම මරලා ගන්නවා අශෝක රජුර ජීවෙන්න ඉස්සෙල්ලා රාජකමට සුදුසු හිටපු සහෝදර සහෝදර 100ක් මරලා තමයි එයා ඒ යුවරජ තන්තුරේ ඉඳලා රජු වුණේ. පස්සේ තමයි ධර්මාශෝක වුණේ. ධර්මාශෝක වෙන්න ඉස්සෙල්ලා 100ක්ම මැරුවා. මොකද ඒගොල්ලෝ හිටියනම් චර්චුරු ගන්න. ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ගිලන්නේ. යාට හොඳ හෝ වේවා නරක හෝ වේවා යුගයෙන් උනේ ඉතරයි. ඒ වගේ තමයි අපිට ආනාපානය නම් බලන්න ඕනේ. එනතම මේ ආනාපාන වායෝ පොට්ටබ්බ ධාතුවේ තියෙන පටවි ධාතුව. පටවි ධාතුවේ තියෙන රූප ස්වභාවය. රූප ස්වභාවය කියන අතුලත් වෙච්චව මේ නාම රූපය. එහෙම නැත්නම් මේ උපාදානය කියන එක දකින්න ඕන නම් මේක හරියට කැඳේ ගලබීරුවා වගේ කොටු කරන්න. හිර කරගන්න. හිර කරගන්න නම් අනික් සියල්ල කෙරෙහි ප්‍රේමය අතාරින්න. ආලේ හැරපන්න වෙනවා. ත්‍යාගවන්ත වෙන්න. නමුත් අපි කැමැති වුණාට අපේ හිතේ එහෙම යෝනිසෝමනස්කාරයක් හිටින් නැති නිසා අපි වාඩි වෙලා ගියාට පස්සේ කවදාකවත් නැති තරම් හිතිලි එන්නේ ඉඳී. ශබ්දෙන් ඉඳී තියෙනවා වේදනාවෙන් ඉඳී තියෙනවා. ඒකෙන් නුසුදුසුකමක්වත් පෞද්ගලික දෝෂයක්වත් තමන්ගේ අත්තරක්වත් නෙමෙයි පෙන්වන්නේ අපේ හිතේ චර්යාවක් නැතිකම. හික්මීමක් නැතිකම. එයාට තෝරන්න දන්නේ නැහැ. ඒක පාරට දුන්නට පස්සේ ආ කොයිකත් තොරණ කියලා ඒක ඒක අපි දැනගන්න. ඉතින් මේ தත්වයටදී මැරුණොත් මරණාසන්න අන්තිම ආසන්න කර්ම වශයෙන් මොකක් තෝරයිද කියලා මොනම කෙනෙකුටවත් මොනම ආකාරයකින්වත් කියන්නේ ඉතින් දැන් අපි අර ඇත්ත එක වහගත්ත ගමන් తాවකාලික මරණයකට ලක් වෙනවා. එතකොට අපි බලන්න ඕනේ හිත මොනවද තෝරන්නේ. අපි බුදුහාමුදුරුවෝ කියපු වචනෙට හේතු වෙලා කියනවා ආනාපාන තේරුවොත් නම් හොඳයි. මොකද ඒක උදාසීන අරමුණක්. නමුත් ඒක තිබ්බට පස්සේ අපිට පේනවනේ කය සම්පූර්ණයෙන් තැම්පත් කරලා නිස්සද්ද තැනකට ගිහිලා कांड දීලා බොණ්ඩ දීලා නාවලා සක්මන් කරෝලා කියලා වාඩි කරත් හිත තෝරන්නේ Tamange අර්ථ සිද්ධිය සලකන දේවල්ම නෙවෙයි. Tamangeම හිතසෝ සලසන දේවල් නෙවෙයි. ඒක අපි මූල ධර්මානුකූලව කොටු කරලා දුන්නත් අපිට පේනවා උලන් වදිත් තැනකපත් වෙන පහන් දැල්ල වගේ හිත කොච්චරනම් සැලෙනවද ඉතින් මම නැවතත් කියනවා මේක මතු කරලා දීලා මේක මේ කෙනෙක්ගේ පුද්ගලික දෝෂයක් නෙවෙයි. කාලකන්නිකමකුත් නෙවෙයි. මේක අත්තරද්දකුත් නෙවෙයි. මේක දත යුක්තක්. මේක තමයි දුක හොන මනසිකය. එහෙම නැත්නම් සෝදානන් නැති මනසිකය. තමා වෙච්චි මනසිකය. අසත්‍ය කියන්නේ. ඉතින් ඒක දැනගෙන අපි මේ වැඩට බයි. වැඩට බහැලෙවලා අපි හිතමු යම් වෙලාවක අපි දවසක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හතරක් නෙමෙයි උත්සාහ කරලා කරලා කරලා අපි යම් චිත්තක්ෂණයක ආශස් වසාසි ඉස්සරහට ගත්තයි කියලා අපි කියන එකට මූණට මූණ දාලා කියාගත්තයි කියලා. ආනපනිය අල්ල ගන්න පුළුවන් වුණොත් තාම කිසිම නිවනක් දැකලා නැහැ. තාම කිසිම කලෙලියක් නැහැ. අඩු ගානේ අපි මේ රූප ධර්මය කියන්නේ දුකක් බව තේරුම් ගැනීම සඳහා රූප කොටාශයක් කොටු කරගත්තා, පරිච්ඡේද කරගත්තා, වෙන් කරගත්තා කියලා සතුට කියනවා. ඉතින් හිතෙන්නේ අපිට කවදාකවත් එහෙම මේ වගේ එකක් අල්ලලා <clears throat> පෙට්ටියකට දාගත්තට පස්සේ අඬුවට දෙල හිර කරගත්තට පස්සේ කොටු කරගත්තට පස්සේ මොකක්ද ලැබෙන ලාභය කියලා. ඉතින් මේකට මම නිතරම මගේ මතක් කරන නිදර්ශනයක් තමයි ඔය බටහිර ලෝකේ ඒක බොරුව තමයි. ඒකට බටහිර ලෝකේ ඔය පිරිසිදුකම සහ සෞඛ්‍ය සම්පන්න භාවය සාකච්ඡා කරන්නේ බාහිරේ තියෙනා වූ විෂ බීජ කියලා අහරුපයක් වෙයි. ඒගොල්ලෝ හිතනවා මේ ලෙඩ වෙන්නේ විෂ බීජ නිසායි. ඉතින් ඒක නිසා ඒ වසූරිය වාගේ ලෙඩ ඇතිච්ච වෙලාවක ඉස්ලාම අන්වීක්ෂ හොයාගත්ත දවසේ මිනිස්සෙක්ගේ ලෙඩ වතුර ටිකක් අන්වීක්ෂයකට දාලා බලලා තියෙනවා ඇහැට පේන්නේ නැති පුංචි කළු තිත් වර්ගයක් තියෙනවා. එයා හිතලා තිබුණා මේ මේ වතුර තමයි සම්බන්ධ වුණොත් ලෙඩ වෙන්නේ. ඊට පස්සේ මේ මිනිස්සයා ලෙඩේ ගැන බලන්නේ නැතුව ලෙඩු ගැන බලන්නේ නැතුව අර ඇහක් පිට ඇහක් තියලා අර වතුර එක දිහා බලාගෙන ඉන්නකොට ඒ තිත් කැඩි කැඩි වෙන් වෙවි බෝ වෙන ගතියක් දැකලා තියෙනවා. එයා දැකලා තියෙන මේ විදිහට බොහෝ හිටි කැඩි කැඩි වෙන් වෙනකොට මට මේක අවබෝධ කරගන්න අමාරුයි. ඒ නිසා එයා උත්සාහ කරලා තියෙනවා බලන්න මට මේ එක තිතක් එක දිගට පරිණාමය වෙන හැටි බලන්න කියලා. අපි මේකට විපරිණාමය කියලා කියන්නේ හොඳයි කියන එක මේ තය යට ඇති වෙච්ච විශාල ශ්‍රේෂ්ඨ ඥාන. ඉතින් ඒ නිසා මොකද්ද කළේ? වීදුරු කතාවකට කුණු වතුර බිඳුවක් තියලා ඒ ළඟම තිබ්බා ආසුත ජලයේ පිරිසිදු වතුර. කඳුළු දෙක තියලා අර මයික්‍රොස්කෝප් එකෙන් නැත්නම් අන්වික්ෂය බලනකොට ආ මේකේ කළු තිත් වගේක් තියෙනවා. ඒවා දඟලනවා, අල්ල ගන්න තමයි කොටු කරන්නේ. වරින් වර දෙකට බෙදෙනවා, ආයෙ වැවෙනවා, ආයෙ දෙකට බෙදෙනවා. අර උණු කරලා ගත්ත වතුරේකේ නැත්තම් ආශෝරය කරලා ගත්ත වතුරේකේ මොකක්වත් නැහැ. මේකේ බලන්න ගම පින්සලක් අරගෙන අර දෙක මැදින් පුංචි වතුර බිඳු දෙක යා කරලා තියෙනවා. යා කරලා බලන එක කළු ටිකක් පීනලා පීනලා පීනලා ගිහිල්ලා අර යා කරපු පාලම හරහා පිසිදු වතුරකට යනකොටම මැද තියෙන පාලම කඩලා දාලා තිනවා. වීලි පින්සලකින් ඉර ඇඳලා පස්සේ දැන් යා අර පිරිසිදු වතුර බිඳුවේ තියෙන එක විෂ බීජයක් විසි බීජ කියනනම් පස්සේ දැම්මේ. ඒක කළු චිතක් දැක්ක ඊට අර ලොකු සතුටක් ඇදලා දැන් කළු චිතක් අවුලියට පස්සේ ඒකම බලා ඉන්නකොට එයා දැකලා තියෙනවා මෙන්න මෙච්චර විනාඩි ගාණකින් මෙයා දෙකට බෙදෙනවා. දෙකට බෙදුනට පස්සේ මේ දෙකට බෙච්ච පුංචි අංශු ආහාර අරගෙන ඒ ආසොජ්ජලේ හැබැයි විසි බීජ වලට ආහාර අඩුයි. කොහොම නමුත් බෙදීමේ වැඩපිළිවෙලක් තියෙනවා කියලා පළවෙනි වතාවට ලෝකේ එයා දැනගත්තා මේ විස බීජ කියනවා සුදුසු පරිසම්පචාම් බෝ වෙනවා බොහෝ වෙලා යම් ප්‍රතිශතයක් යම් ජනගහණයකට ආවට පස්සේ විතරමයි එයාට නිරෝගී සතෙකුට පහර දෙන්න පුළුවන්. ඒ ජනගහණයට එනකන් කොච්චර විස බීජ තිබ්බත් ඒ සත්වයාගේ ප්‍රතිශක්ති ශක්තිය අනුව පහර දෙන්න බෑ. පහර දෙන්නේ යම් කිසි මේ ජනගහණයක් ඕන, සාන්ද්‍රතාවයක් ඕනයි කියලා. ඒක ඇත්තට පස්සේ ඇතිවෙච්ච අතිවිශිෂ්ට ඥාන මේ මේ ශේෂ්ඨ විදිහේ ඉස්ලාම උනේ තනි එකක් වෙන් කරගෙන බෝ වෙන බව දැනගත්තා. බෝ වුණාට පස්සේ ආ දැනගත්ත ඒ බෝ වෙන හැම එකක්ම එයාගේ පරිසරයට ශ්‍රාවයක් නිකුත් කරලා ඒක තමන්ගේ ගෙදර බාටපත් කරගන්නවා. ගෙදරවලපත් කරගෙන ඉතින් ඒක තමන්ගේ යටත් රාජ්‍යයක් බාටපත් කරගෙන තමයි වැවෙන්නේ. ඒකට අර කුණුවතර බින්දු බොහොම ජයයි සරු. ආසුති ජලීතර හොඳ නැහැ. කොහොම නමුත් මේකේ විශාල ජයග්‍රහණයක් ඇති කරගත්තා. තනි විෂ බීජයක් කොටු කිරීම. මේක බුදුහාමුදුරුව කරපු දෙයක් අවුරුදු 2000 ඉස්සෙල්ලා බුදුහාමුදුරුව මේකට විභජ්‍යවාදී කියලා. උන්වහන්සේ කරේ කැටිය පිටින් රොත්ත පිටින් ස්කන්ධයක් පිටින් කන්දක් පිටින් කයක් වශයෙන් තියෙනකොට අනිවාර්යයෙන්ම දිහා බලනකොට හිත සංකර වෙනවා. මොනම තාලකින්වත් මේ මොකාට එන්න හදනවද කියලා කියන්න බෑ. කේල් ගහ ගන්න යනවද පොල් ගහ යනවද කියන්න බෑ. ඒ තමයි මේ ස්කන්ධය, මේ කය, මේ කන්ද, මේ ගොඩ එකට පොච්චි කරන්න කියන්නේ. හරිම අමාරුයි. මොකද අපේ හිතේ වැඩේම රැස් කරන එක. රැස් කරලා ගුලියක් හදලා ඒක මම මාගේ කියාගෙන ඒකත් එක්ක දෙල්ලම් කරන එකයි වැඩි. බුදුරජාණන් මේක අනිත් පැත්තට විපච්චවාදී කිව්වා මේ කඩලා කඩලා කඩලා කඩලා කඩලා හිතේ. අන්තිම පුංචි අංශුවට යන් කියලා. ඕක පස්සේ ලනුව කාලා තමයි ඔය ඩෝල්ටර්ලා හරි මේ මේ ලෝකේ තියෙන වස්තු පරමාණු වශයෙන් කඩලා අණුව පරමාණු වශයෙන් කඩලා පරමාණුවේ පරමාණුක අංශු වශයෙන් කඩ කඩ යන්න පටන් ගත්තට පස්සේ අපි ඇත්තන්ට Nobel Prize දීගෙන නම්බුකාර කෙරුවට බුදුරජාණන්සේ මොනම දෙයක්වත් නැතුව මානසික කළ යුත්ත මේකයි කියලා විභජ්‍යවාදී දේශනා කර දැන්ට අවුරුදු 2000 කට විතර කරනවා. ඔකේ වාලික තමයි ඔය පස්සේ ඔය බටහිරට ගිහිල්ලා ඒ බටහිර මිනිසුන්ගේ තියෙන පාහර මිච්ඡා සංකල්ප අනුව ගිහිල්ලා ඔය විද්‍යාව ඇදලා තියෙනවා. කද්දාකවා හිතන්නේ පාවකෙන් මිනිසෙකුට හොඳක් වෙයි කියලා. වෙලා තියෙන හරියත් එතන දපෙනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අර මේ ගමනක් කියලාදී මේ ළඟදී ටික මහත්තුක මට හම්බෙලා කියනවා චීනා වෙඩි බේත් හොයාගත්තේ අවුරුදු ගාණකට ඉස්සෙල්ලා. ඒ මිනිස්සු පච්චෝ පාවිච්චි කරකොට ඕක මේ මේ රත්න හතන්න විතරයි. නැත්තම් අහස් කුරු හදා. එහෙම නැත්තම් ගිනි කෙලි සෙල්ලම් හදා. සුද්ධ ආවා දැක්ක දැකපු ගමන් ගෙනියලා කාලතුවක්ක් හැදුවා. විනාශමයි කරන්නේ. ආය මොන්නම දෙයක් කරන්න දැක්කොත් තව එකෙක් මරන්න තමයි හදන්නේ. හැම දෙයක්ම චීන දැනගෙන හිටිය කල්ලාතු. ඉන්දියන් කාර්ය දැනගෙන හිට කවදාකවත් මේ මිනිස්සුගේ නරකකට පාවිච්චි කරේ නැහැ. ඒසයකට වෙලඳ වටිනාකමක් නැහැ. ඉවුවා නිකන් ලෝකෙ තිබුණා. ඒක එකතු කරගත්ත මිනිහා බලවත් වෙන ගතිය මොකක්වත් නැහැ. මොකද බැලුවේ නැහැ මේකේ නාතිකත්වය. මොකද සම්මා සංකල්පේ පොඩ්ඩක් හරි ගෑවිලා තිබුණා. බටහිරේ තියෙන හරියක් මිච්ඡා සංකල්පෙමයි මිච්ඡා දිට්ඨිමයි යන්නෙම නරකටමයි දැක්කපු දේෙන් ගන්න අල්ලපු ගෙත මිනිහ මරන්න තමයි හදන්නේ කතා කරනකොට නම් අසල්වැසියට ප්‍රේම කරන කතාවක් ඊට බුදුජානනාංශ මේ දේවල් කොටු කරලා එකක් වෙන් කර ගැනීම රූප ධර්මයේ හොඳටම ඔය චුල්ල වේදාල කියලා කියන්නේ මහා වේදාල කියලා කියන්නේ මේ ගැඹුරු ධර්ම සූක්ෂණය කරලා සූක්ෂම පෙන්වන තැන ඉතින් ඒකෙදි පෙන්නනවා නාම රූප කියනා වූ පංචස්කන්ධය නැත්නම් මේ සක්කාය නාම රූප දෙකෙන් රූප කොටස ගන්න. ඒක ඇයි කියලා අහන්න එපයි කියලා බුදුහාමුදුරු කියන්න කැමති නෑ. උන්වහන්සේකට හේතු දක්වනවා. හැබැයි කවදාකවත් ඔය අපි කරන්නේ හේතු අවබෝධ කරලා නෙවෙයි විශ්වාසය. ඊට පස්සේ රූප කොටාශේම හතරට කඩලා වායු කොටබ ධාතු විතරක් ගන්න. වායු කොටබ ධාතු ගතට පස්සේ ඒකෙත් තියෙනවා ආස්වාද ප්‍රසආස වාතයේ උද්දංගම වාදී අදෝගම වාදී කුච්චිසයා වාදී කොට්ටිත්‍යා වාදී කිය නානා ප්‍රකාර වාදී. ඒකත් ආස්වාද ප්‍රසආස වාතයේ විතරයි උදාසීන. අනේ සෑම වාත කොටාශයක්ම එක්ක රාගයට බැඳෙනවා එක්ක ද්වේෂයට බැඳෙනවා. එනිසා මේ ආස්වාද ප්‍රසආස වාය කොටාශය අරගෙන ඒකට අර මිනිස්යාර එක විස බීජයක් කොටකොල්ල ඇහක් පිට ඇහක් කියලා බලන් හිටියා වගේ සතෝ ආස සති සතෝ පස්ස සති කියලා කියන්න නම් මතක තියාගන්න මේ සතිය පිහිටවනවයි කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ අනික් මුළු ලෝකෙම පිළිබඳ අසත්‍යමත් වෙන්නේ. වායෝ පට්ටබ ධාතු පිළිබඳ එලෙබසිටි සිය කියලා කියන්නේ අප්‍රමාදය කියලා කියන්නේ අනික් මුළු ලෝකෙම පිළිබඳ ප්‍රමාදයටපත් වෙන්නේ. අපේ තියෙන සීමිත හැකියාව වෙන කරණ දෙයක් නෙවෙයි. ඒක නිසා මේ ආශ්වාස ප්‍රශ්වාසයේ බලනකොට අනිත් දේවල් නොදණී යනවා නොපිනී යනවා කියන එක ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද අපිට තියෙන සීමිත හැකියාවක්. ඒ සීමිත හැකියාව දෙකට යොමු කරොත් අනිත් දේවල් සියල්ල ප්‍රතික්ෂේප වෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියානින්න මේ ලෝකේ යමක් තේරුවයි කියලා කියන්නේ ලෝකේ ප්‍රතික්ෂේප කරයි කියන එක. එකක් තෝරන්න නම් අනෙක් සියල්ල ප්‍රතික්ෂේප වෙන්න ඕන. ඒක මුලදී අපි පාවිච්චි කරනවා. බුදුරජාණන් ශ්‍රීක උපක්‍රමයක් විදිහට පාවිච්චි කරනවා. පාවිච්චි කළා තෝරගත්ත එක ලෝකෙම වගේ සලකනවා. එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසවාසෙට සක්විති රජකමට හම්බෙච්ච සක්විති රජුරුවන්ගේ සක්විති රජෝට උන්නේ මිනි කොණ්ඩල වාගේ. ආනාපාන සලකන්න පුළුවන් නම් අපි ඒකේ <clears throat> බුද්ධ ශ්‍රද්ධාවක පිහිටලා අධිමොක්කයක පිළිලා බැලුවා වෙනවා. ඉතින් අපි අපි වගේ මේ පිරිසක් දන්නවා කොච්චර අමාරුද කියලා ආශ්වාස ප්‍රශ්වාසයේ පමණක් හිත පවත්තන්නේ. ඒ උනට අපි හිතනවා අපිට කොන්දක් තියෙනවා, නියම න්‍යාය පත්‍රයක් තියෙනවා, කාලසටහනක් තියෙනවා අපිට මොන දේ කරන්න පුළුවන් කියලා. කරන්න බෑ. කරන්න බෑ. බැරි නිසා යෝ හුස්ම තියානින්න බැරි. නමුත් ඒක දුර්ලභමක් වෙනවා. ඒක කාගත් අඩුපාඩුකුත් නෙවෙයි. ඒක බුදුහාමරට අහංගන්න දෙයක්වත් නෑ බුදුරණන්සේ දාන. මේක තමයි දීලා තියෙන අභ්‍යාසය. ඉතින් මේ සක්කාය අවබෝධ කරමේ අදහසින් නාම රූප දෙකේ රූප අරගෙන රූපේ තියෙන වායෝ ධාතු අරගෙන වායෝ පොට්ටබ්බ ධාතුවේ තියෙන ආස්වාස් ප්‍රසවාස වාතය අරගෙන මේයිම හිත පවත්න්න පුළුවන් උනායි කියලා හිතමු. ඒක තමයි ලෝකේ තියෙන ආශ්චර්යය දක්. ඒක ආශ්චර්යය ඒක අద్භූතයි. මොකද අපේ හිතේ තරම්ම දේවල් පිටු කරන්නයි, ගොඩු කරන්නයි, සංකර කරන්නයි, සංකර කරපු රීත්ත මගේ කියා ගන්නයි තමයි දගලන්නේ. මේ පතුරු ගහලා විසිතුරු කරලා විස්තර කරලා බලනවයි කියන එක හිතට සියදි විනාශ ගැනීමක්. ඥාන විභාගීය සිවිදිනස ගැනීමක් තමයි එකට හේතු යොමු කරන්නේ. ඒ නිසා අපිට කලන්තය හැදෙනවා. ක්ලෝරෝෆෝම් එල්ලෝ වගේ හිටිනවා. එක හුස්මෙම හිත තියලා දිගට දිගට යනකොට පුදුමාකාර වියලි ගතියක් වෙහෙස කරගතියක් එනවා. ඒකෙන් කියන්න පුළුවන් මේ සූත්‍රයේ පිටිපස්සට යනකොට පේනවා මේ උපාදානස්කන්ධ පිළිබඳව නැත්නම් මේ රූප එහෙම නැත්නම් මේ වායෝ ධාතුව නැත්නම් මේ ආස්වාද ප්‍රසවාස පිළිබඳව ආශාව තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් තුන් පැත්තකින් බැඳිලා තියෙනවා. ඒක නිසා ආස්වාසේ සාක්ෂි කරගෙන මුළු ලෝකෙම දන් දුන්නයි කියලා හිතමු. අතහැරියයි කියලා හිතමු. අත ආලය හරපලයි කියලා හිතමු. ඊට පස්සේ මේ දකින ආස්වාස ප්‍රස්වාසයත් අතහැරියොත් මොකද වෙන්නේ? ඒ ධාර ලෝකයට ඇරිය වෙනවා. නමුත් එහෙම අතාරින්න හිත දෙන්නේ මේක දැන් ඉතින් අර කිඹුලා මොකද්දෝ බදාගත්තා වගේ අල්ලගන්න තමයි හදන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ දන්නවා කොටිවලකයක් ඇල්ලුවා වගේ මේක ආනාපානිය අල්ලලා දුන්නට පස්සේ මේකම බලන හිටියොත් මේක පිළිබඳ එපා වීම පහළ වෙනවා සත්‍යයි අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඒකවල මුළු ලෝකෙම අමතක කරලා තියෙනවා ආනාපාන හේතු කරගෙන. දැන් ආනාපාන දිහාවත් බලනකොට ඒ මනුස්සයා කැමැති වුණත් අකමැති වුණත් චිත්ත නියාමයේ හැටියට ලෝක ස්වභාවයේ හැටියට ආනාපාන පිළිබඳ ටික ටික අකමැත්ත පාලවෙන්න පටන් විපාකම පහළ වෙන්න පටන් ගන්නවා. තනිකම පහළ වෙන්න පටන් ගන්නවා. බය පහළ වෙන්න පටන් ගන්නවා. මේ තමයි ඉතින් නිවන් යන පාර ආශාව පහළ වෙනවා නම් මතක තියාගන්න සංසාරේ තමයි. ඒක කාම දන්නා, භව දන්නා, විභව දන්නා වශයෙන් ඉන්න පුළුවන්. ඒ නිසා ආනාපානය කොටු කර ගන්නවා කියන එකත් එසේ මෙසේ සද්ධාවකින් කරන්න බෑ. මොකද අපිට කිව්ව රත්තරන් ටිකක් කොටු කරලා තියාගනි, ප්ලැටිනම් ටිකක් කොටු කරලා තියාගනි. එහෙම නැත්නම් අර දෙ මේ දෙ කිව්වොත් අපිට පුද්ගලික ඥාන පහළ වෙනවා. නමුත් මේ මධ්‍යස්ථ අරමුණක් දිගේ ආනාපානෙ හිත තියන කොටුකන ඉන්නවා කිව්වම නම් මෙලෝක අපට බුදුහාමුදුරුවෝත් පැත්තක තමාවි ධර්මයේ වුණත් ටෙම්පරාදු කරලා විකුණාවි මේ වගේ දෙයකට කියනවා අහන්න කැමති නැහැ. ඒ මොකද ආනාපානට දාපු ගමන් ආනාපානෙ මම නිදර්ශනයක් ගත්ත නිසා මෙහෙම කියන්නේ කොයි එකට දැම්මුණත් එක දෙදියා බොහෝ වෙලා බලා ඉන්නකොට සංසාරේ පාවෙන. එතකොට මේ මනුස්සයා අරමුණ එපා කරනවා කියලා කියන්නේ ඌට තමයි අසප්පුරුෂය කියන්නේ. ඌට තමයි මේ කියන්නේ කල්යාණ මිත්‍රෙක් නෙමෙයි. පාප මිත්‍රෙක්. නැත්නම් ඒ ඒ ඒ එපා වීමට ප්‍රතික්‍රියා කරන හිතර තමයි මාරපාක්ෂිකයි කියලා කියන්නේ. ඒක තමයි කෙලස් කියන්නේ. ඒක දැනගෙන යුද්ධෙට ගියා නම් ආනාපානේ අල්ලන එකත් ලීසි නෑ. ඔක තියා බලාන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට දෙවේ දකින්න කුලාගේ කරමලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා වගේ ආනාපානේ බලානින් දඳ විඳ හැකිල්ල හැකිල්ල ගිහිල්ලා ඤක්කල වැටිලා නින්දටත් වැටෙනවා. ඒ තරමටම gedara ගෑණි වගේ එපා එතකොට වෙන්නේ බලන්න එන්නේ එපා වෙන වෙලාවට අවදි වුණා නම් සතිමත් වුණා නම් අප්‍රමාදී වුණා නම් ඕකට තමයි නිවන කියන්නේ. ඒකට මට හරියට බයිනවා ওই තරම් ලේසිද නිවන කියන්නේ. නෑ මේකට කියන්නේ තදංග නිබ්බුතිය කියලා. උපාදාන ස්කන්ධයෙන් වෙන් වීම ඇති වෙන එතන එතන ඇති වෙන නිවන. අපි මේකට කොච්චර බයද බලන්න. අපි මේ කොච්චර නිග්‍රහ කරනවද කියලා බලන්න. අපි මේකට කොච්චර අසරණ වෙනවද කියලා බලන්න. නීරස කරගෙන තියෙනවද කියලා බලන්න. ඉතින් අහන ප්‍රශ්න වලින් පේන්න පටන් ගන්නවා. භාවනා කරන 40කට 50කට මෙතෙන්ට යන්න පුළුවන්. හැබැයි කිසිම කෙනෙක් බිල්ලෙන් උඩ පණ තියෙන කෙනෙක් බාර ගන්න නම් කැමති නැහැ. හැම පැත්තෙම ඒකට කෙනේකම් කරනවා. හරි පාළුයි, හරි කම්මැලි විපා වෙනවා. නැගිටලා දන්නෙත් නැහැ. දලුවකසා දාලා නැගිටලා පස්සේ දන්නේ. ඇයි මොකද වෙලා තියෙන්නේ? බලහින්න කිව්වා පේන්නේ නැතුව ගියා. එවතන ආනපාන නැතුව ගෙදම් මම මොකද කරන්නේ කියලා. අපි දන්නවනම් මේ ආනාපානේ මතු කරගත්තේ අනිකුත් සියලුම රූප උපාදානස්කන්ධ දුරු කිරීමට වාංගු කරන්නයි. ඊට පස්සේ දැන් දුක කියන්නේ මේ ආනාපානයයි මේ ආනාපානේ ගෙවම් කරගෙන ගෙවම් කරගෙන යනකොට මේ ගෙවම් වෙන්නේ දුකයි. එතකොට පහළ වෙන්නේ කාමතණ්ණා භවතණ්ණා නෙවෙයි නීරසකමයි. නිබ්බිදාවයි. ආ මේක තමයි නිවන් මාර්ගය. මේක තමයි අපි වැඩි යුත්තේ. හැබැයි අම්මා මුත්තකවත් වදන්න බෑ. මොකද හේතුව අපේ හිත හැම වෙලාවෙම සැපෙල්ල. හැම වෙලාවෙම හැබ්බැහියකට දුවන. ඊ හැබ්බැහිය හැම වෙලාවට රාග නිශ්චිතයි. ඒක කාම රාග, භව රාග, විභව රාග කියන එකකට නිශ්චිතයි. ඒ නිශ්චිත භාවය නිසා නියම පාරට යනකොට කුඩල්ල කොට උඩ තිබ්බා වගේ. අතර මේ චුල්ල වේදාල සූත්‍රයේ මේ විස්තරේ නෑ. නමුත් මේ ප්‍රශ්නේ අහන්නේ සක්කායෝති සක්කායෝති අයියේ උච්චති කිත්තාවතානකෝ සක්කායෝති උච්චති කියලා. එතකොට ධම්මදින උපාසිකා ප්‍රශ්නට උත්තර දෙන්නේ මේ උපාදානස්කන්ධ පහක් තියෙනවා රූප උපාදාන කන්ද වේදනා සංඥා සංඛාර කියලා මේ මේ රූප උපාදාන කන්ද කියන වචනේ අපි මේ දවසට ගත්තේ මේ රූපේ කියලා කියන්නේ දුකක් ඒ රූප විචිත්‍ර භාවයට පත් වෙනකොට ඇති වෙන හිතේ වර්ණ ගැනීම වල තමයි කාම තණ්හාව කියලා කියන්නේ ඒක දිගට පවත්වාගෙන යන්න මටත් මගේ පවුලේ අයටත්, ගෙදර අයටත්, ගමේ අයටත්, අපේ ජාතියටත්, අපේ වංශයටත්, අපේ ආගමටත් පතුරවන්න කරන උත්සාහය තමයි භවතණ්ණා කියන්නේ. ওই සෙල්ලමට ගියාට පස්සේ හතුරු එනවනේ. ඒක තමයි මරාගෙන මැරෙන්න හිතෙන එකට විභවතණ්ණා යම් දවසක එක රූප කොටාශයක් කොටු කළ මේ රියල් රූපයන් වෙනුවෙන් මම මෙයා අල්ල ගන්නවා අල්ලගෙන ඉවරලා ඌම කරනවා නැත්නම් මැකෙනකොට සන්තෝෂයෙන් බලා ඉන්නවා කිව්වට පස්සේ ඒ රූප ධර්මයාගේ නැත්නම් මේ වායු පොට්ටබ්බ ධාතුවේ ගොරෝසු භාවයේ ඉඳලා සියුම් භාවයට කියලා නොදැන්න භාවයට යනකොට මේ ගෙවම් කරන්නේ රූප උපාදානස්කන්ධ සම්බන්ධ නිබ්බුතියයි. තදංග නිබ්බුතියයි කියලා දන්නවනම් ඒ යෝගාචරයට අවුරුදු 7ක්ම භාවනා කරන්න ඕනේ එක පැයෙන්. නැත්නම් එක වරුවෙන් තේරුම් ගන්න පුළුවන් කල්ප කෝටි ගාණක් තිස්සේ. රූපයන් විනයෙන් පැවතිච්ච මේ අසීමිත භව ආශාව භව නিত্য තණ්හාව ප්‍රමාණ ක්‍රමානුකූලව වැඩ කරන ගියොත් බලන්න ඒ පුරුද්දට එන ගොරෝසු රූප වල තියෙන ආශාව විචිත්‍ර රූප වල තියෙන ආශාව රූප ඛණ්ඩකට කයකට ස්කන්ධයකට තියෙන ආශාව කියනවා මෝහ පටලවි කියලා. මෝඩකමෙන් බැඳිච්ච ආවාරය. හරියට මේ පරණ පිටල භාණ්ඩයක් උඩින් බැඳිච්ච කච්චල් වාගේ. එහෙම නැත්නම් රත්තරන් ආභරණයක පිට හම්බෙච්චි පල්මාණිකම් කච්චල් වගේ ඒ පුංචි පුංචි කොටස් කෝටි ගණක් අවුරුදු කියලා බැඳිලා තියෙනවා. මොහු ਸਰවඥාන්ස් කියනවා සතිය කියන උපකරණ හොද්දට දිගෑරලා ගහලා අරපුවාම එක සැරයක් මුළු පිට තියෙන කුණු කට්ටම කුණු කච්චලේම මලකඩම ගලවන්න බැරි වුණත් කපලා දාලා බලන්න පුළුවන් ඇතුලේ තියෙන දබරත්තර. ඇතුළේ තියෙන පිසුදු දෙය කියලා. ඒ නිසා බුදුරජාණන් කියනවා කල්ප කෝටි ගාණක් ඇති වෙච්ච මේ මෝහ පටල එක චිත්තක්ෂණයක් සතිමත් වීමෙන් කඩන්න පුළුවන් නම් ඥානවන්තයාට තේරෙනවා බලංකාරයාගේ සුමානක වැඩ පොලුකාරයාට වරුවයි. දෙලන එකයි තියෙන්නේ කෙල්ලවරක ඉඳලා දීගෙන දීගෙන ගියාම මොන වලං ඇදුවත් තලන එකයි තියෙන්නේ. හැබැයි පොල්ල ගලවන්න යන්න දෙන්න එපා. පොල්ල අයියෙන් අල්ලගන්න තලන එකයි තියෙන්නේ. ඒ නිසා මොන જાතියාවක් මේ ආනාපානයේ මූලිත ඉස්සලා පවත්තන එක තරම් පෞරුෂත්වයක්. ඒ වගේ සත්පුරුෂකම. එහෙම නැත්නම් ඒ වගේ කල්යාණ මිත්‍යක් Tamanthar කෙරෙහි දක්වන අත්හිත භාවයක් අත්ත කුසලයක් වෙන්නේ නැත්තේ. ඒ නිසා සර්වඥයන් දෙන්න පුළුවන් උපරිම වචන යොදා කියලා තියෙනවා. මේ ආනාපාන සතිය වැඩිීමේ ආනිසංසය. ඒ දෙන්න හදන්නේ මොකද? ඒ වෙනුවට අනිත්යෙන් වලට දුවන ගතිය මිනිස්යෝගාව තිබිලා ඒ මිනිස්සු ඒව ගැන පශ්චාත්තාපෙනවා අනේ මගේ හිත සද්දෙට දුවනවා, වේදනාවට දුවනවා, හිචිලියට දුවනවා කියලා අනුමෝදාව වෙන්නෙම අකුසලෙ විතරයි. ධර්ම සාකච්ඡාට ගියාම කමඨාන් සුද්ධ කරන්න ගියාම බැරි ටිකමයි කියන්නේ කවදාහරි මේ මනුස්සයා මේ සේරගෙම වෙන්නේ හිත වැටෙන එකයි. අහගෙන ඉන්න වෙනකට මුස්පේන්තුයි, කාලකන්ණී කවදා හරි එක හුස්මකට හිත තියාගත්ත එක චිත්තක්ෂණයක මේක මේ ශක්විති රජකමක් වගේ මේක මේ මුළු ලෝකෙම දිනාගත්තා වගේ අනේ මං කවදාද මේක විතරක් කතා කරන්න කියලා බැලුවොත් ඉදාට සෝවාන් වෙන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුට විතරයි මේ තමන් මෙච්චර මහන්සිච්චන මට අඩු ගානේ අදිෂ්ඨාන පූර්වක දැක දැක දන දන හුස්ම හුස්මක හිත තියන්න පුළුවන් ඒ හිත තිබ්බ වෙලාවේදී මම දන්නවා ඒක රාග දෝෂ මොහ නැහැ. මම දන්නවා ඒකා චිත්තක්ෂණේ වැටෙනවා ඒක. නමුත් ඒක මට ගානකුත් නැහැ. මේ තිබ්බ චිත්තක්ෂණයේ තියෙන තෙද. පිළිබඳ නොසැලෙන සද්ධාව. එනකොට අනිවාර්යෙන් බුදුන් කියන්නේ කවුද කියලා තේරෙනවා. ධර්මය කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. සංඝයා කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. ඉතින් නොකිරෙන වේදකමට කොඳුරු තෙල් කල 7යි 7යි යෝන බව හැබෑව. නමුත් මේක මේ අවබෝධ කරගන්න මේ ධම්මදින්නාව කියන කතාව අවබෝධ කරගන්න එච්චරම කල් ගන්නෑ. හැබැයි ඒ අවබෝධ කරාට ඒක බුද්ධ තදංග නීපුතියක් විතරයි Tamanට කුසලතාවේ තියෙන බාට ලකුණක් විතරයි ඊට පස්සේ මැරෙනකම් වැඩ කරන්න වෙනවා මේක සාක්ෂාත් කරගන්න. ඇත්තටම ඒක අමාරු නෑ. Taman දන්නවනම් මෙතන මේ ඉන්න පොළොවයට මණිකක් තියෙනවයි කියලා කාඩි 10ක් අතර තියෙන 20ක් අතර තියෙන කේ ප්‍රශ්නයක් නෑ. මණික ගොඩගත්තට පස්සේ මෙච්චර වටිනාකම තියෙනවා නම් ගන්න ඉස්සලා මේ මනුස්සයා පොකසක්. ඒ වගේ මේ ආස්වාස් ප්‍රසවාසී කෙරෙහි පවතින සතිය මේ අපිත් එක්ක ලද්දාවටම සහජාසියෙන් ආපු දෙයක්. අපි ඒක හරියට මේ මණිකක් වශයෙන් තේරුම් අරගත්තොත් මේ මොකද කරන්නේ? මේ වායෝ පොට්ටබ්බ ධාතුවයි කොටු කරන්නේ. ඒකෙන් මේ රූප ධර්මය අවබෝධ කරගන්න හදන්නේ. ඒකෙන් මේ නාම රූප දෙකයි මේ අල්ලන්න හදන්නේ. ඒකෙන් මේ උපාදානස්කන්ධය තේරුම් ගන්න යන්නේ බලවුවේ නැත්තම් මේ විදිහට මේකට ආසහිතෙනවා. මේක හරියට කොටු කරලා බැලුවොත් එපා වීම පහළ වෙනවනම් ආ එහෙනම් ගමන හරියි. එතකොට භව තණ්හා, කාම තණ්හා, විභව තණ්හා නෙවෙයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නෙවෙයි. පහළ වෙන්නේ. පහළ වෙන ධර්මයට කියනවා නිබ්බිදාව කියලා. වින්දනය නෙවෙයි, නිර්වින්දනය පහළ වෙන්නේ. විරජ්‍යති, විමුච්ඡති, නිරුද්ධති, විරජ්‍යති, විමුච්ඡති කියලා ඒ රූප ධර්මේ නිරුද්ධ වෙනකොට ආශාව විරංජනේ වෙනවා. රංජනේ කරන දෙයක් නැති වෙනවා. එතකොට ඉබේම මිදෙනවා. නමුත් මිදීම අපිට පේන්නේ කොටු වුණා, තනි වුණා, ඒර වුණා, යක්කු ගැව්වා, පාළු වුණා, කියලා අපි අර්ථකථන දෙන්නේ මොකද්ද? නිවනට ගහලා තියෙන යටින් ගහලා තියෙන බෝඩ් එක පොඩ්ඩක් මාරු කරන්න වෙනවා. ඒ නිසා පොදුවේ කියන්න පුළුවන් යෝගාවචරෝ තරම් නිවනට බය જાතියක් ලෝකේ නැහැ කියලා. පුදුම බයයි. නිවන ඉස්සරහට එනකොට පස්ස බල බල දුවයි. නමුත් බුදුරජාණන්සේ සාතික් කරනවා හරි පාරේ ගියොත් කොච්චරම දුවලා ගියත් පහුවෙන්දත් පෙර කෙරුවොත් නිවන එනවා ඉස්සරහට. එනකොට කවදා හරි පෞරුෂත්වයකින් සත්පුරුෂ ගතියකින් මුණ දීපන් මුණ දෙන්න දවස් 7යි නැත්තම් සමහර අවුරුදු 7ක් කියලා කියනවා. උදේ දැනගත්තම හවස පුළුවන් කියලා. හැබැයි මේ කියන්නේ සාක්ෂාත් කරන්නේ නෙවෙයි. මේ කියන්නේ තමන්ගේ තියෙන පින. තමන්ගේ තියෙන ක්‍රම වේදේ. ඒ ක්‍රම වේදේ අවබෝධ කරලා දෙනකම් බුදුහාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරන්ට වගකීමකුත් තියෙනවා. ගුරු හාමුදුරන්ට වගකීමකුත් තියෙනවා. හරියට පැහැදිලි කරලා දුන්න නැත්නම් ධර්මයේ තේරුම් ගන්නෑ. නමුත් ඊට පස්සේ ඒ මනුස්සයාක සහැල්ලුවට සලකන්නේ නැතුව මේක ජීවිතයේ ඉතාමත්ම උත්කෘෂ්ට දෙයක් කියලා. ලදලද අවස්ථාවේ එළඹ සිටි සතිය අප්‍රමාදී දිනු කරන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට පුදුමාකාර ක්‍රම සාවිධි තෝගයක් හම්බ වෙනවා. දැන් Taman ඉන්න පරිසරය යටතේදීම මේ සතිය දිනු පවණු කරනවා. ඒ වගේම අප්‍රමාදී දිනු පවණු කරන හැටි අතරමැදම ඒ පුද්ගලයාට බුදුහාමුදුරෝ දිග ලයිස්තුවක් දෙනවා මෙන්න බලපන් ඊට වැඩිය උඹට අද ඊයේ ඊට වැඩිය අද හොඳයි ඒක ප්‍රශ්න නෑ ඕන්න බලපන් මේ කණ්ණාඩි දාලා බලපන් තව වඩා හොඳ අවස්ථාවල් කීයක් තියෙනවද කියලා. ඒ වanseයා මේ වඩා හොඳ අවස්ථාවලගේ එකක් තේරුවොත් එතෙන් කියarpසනවා ඊයේ නම් ඔක වඩා හොඳ විදිහට තියෙනවා දැන් ඔක සාමාන්‍ය හොඳක් ඔතෙන්ද කියලා බලපන් මෙන්න මෙච්චරක් වඩා හොඳ අවස්ථාවල් එනවා. උඹයි තෝරන්න ඕනේ මම දෙන්නේ වඩා හොඳ අවස්ථාවක් පෙන්නලා දෙන එක විතරයි. ඒ වඩා හොඳ අවස්ථාව තෝරගුවා ඊට වැඩිය හොඳ එකක් වෙනවා. අපි කරන්නේ මුල මුල කමට, තකතිරු කමට, මෝඩ කමට, මරි කමට වඩා හොඳ පැත්තා පැත්තක දර හොඳ බදා ගන්න එක. අනේ මේක තමයි කියන්නේ අසත්පුරුෂකම කියන්නේ. අපි ඔක්කොම හොඳයි. ඒක පිළිබඳව කාටවත් දොස් කියන්න දෙයක් නැහැ. නමුත් මේ පිරිසක් වගේ පිරිසකට හම්බෙච්ච වඩා හොඳ ප්‍රස්තාවල් මග හරිනේ. අපි බටහිර ලෝකෙට බයිනවා පාරිභෝගිකත්වය කියනවා. කන්සියුමරයිසේෂන් කියනවා. ඒ කට්ටිය පාරිභෝගිකත්වයට ලක් කරලා තියෙන්නේ රූප ද්‍රව්‍ය. නැත්නම් පාරිභෝගික ආමිෂේ මේ අපි වගේ පිරිස වලට වැරද්ද අපි මේ පාරිභෝගිකත්වයට පත් කරලා තියෙන්නේ ආධ්‍යාත්මික. සද්ධර්මයි. ඉන හැම අවස්ථාවකම කියන පොඩ්ඩක් ඉන්න මම කොහොමටත් හොඳේ ඉන්නේ මට වඩා හොඳ නැති වුණාට කමන්නේ මම හොඳට යන්නම් කියලා. මට මෙට්ට හැවෙනවා කියලා. අන්න එහෙම නොවි හැම වෙලාවෙම වඩා හොඳ තීරුවොත් ධෛර්ය වීම පිණිස මම එකක් කියන්න වඩා හොඳ තෝරන්න ජයග්‍රහණය හම් වෙන්නේ නිතරම හොඳ වෙන්න රණ්ඩු කරන්න වෙනවා හොඳ දිනන්න හැම වෙලාවෙම අnder පාන්න වෙනවා කෑ ගහන්න වෙනවා වඩා හොඳට ගියේ කනට නිතරගෙන් හම් වෙනවා ඊටත් වඩා විවේක ස්ථානයක් හම්බ වෙනවා ඒ නිසා ඊට පස්සේ ඉස්සරහට යන්න යන්න යන්න මේ පොළවෙන් ගැලවිලා අජට අවකාශයට ගියා වගේ ගුරුත්වාකර්ෂණයත් අඩු වෙලා හැප්පෙන තියෙන දොරුත් නැතුව තිබ්බතේ කඩාගෙන යන්න පුළුවන්. අර මුල් ටික ගලව ගන්නකන් අපිට ওই රූප ධර්මයක් වාංගු කරන්න වෙනවා. ඒක නම් අම්මා මුත්තා කිව්වත් අතාරින්න බෑ අල්ලගෙන ඒකෙන් ගෙවම් කරලා ඒ රූප ධර්මයාගේ සියුම් සුකුම තත්ත්වයටපත් කරගෙන එන කම්මැලිකම එන නීරසකම එන නිදිමත ගතිය එන බය ගතිය හරහා යන්න තමන්ගේ සීලය තමන්ගේ ශ්‍රද්ධාව එහෙම නැත්නම් ධර්ම දැනුම චින්තාමය ඥාන පාවිච්චි කරන්න. ඊට පස්සේ ආයෙත් ආනපානෙ ගොරෝසු කරගන්න හදනවා කියලා කියන්නේ ආයෙ දුකක් ඉල්ලනවා කියන එකයි. සියුම් වුණාට පස්සේ කියන්න ඕනේ මේක විශාල ක්‍රමවේදයකින් ආවේ. අනේ මේ සියුම් ආනාපානෙ පුළුවන් තරම් කපාවතෙත් ලැබෙනවනම් එන්නේ එන්නේ එන්නේ ඊට වඩා සූක්ෂම ධර්ම වලට යනකොට රූපස්කන්ධය හරහා උපාදානස්කන්ධ ගෙවන් කිරීමෙන් නැත්නම් ඒ මත පාල වෙන පුළුවන් කාම රාග කාම රාග භව රාග විභව රාග ඇති කරගන්නේ නැති ක්‍රමය මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් අත්දකලා නැහැ කියලා මට නම් හිතෙන්නේ. දැකලා තියෙනවා මේකට පයින් ගන්න ගතියයි තියෙන්නේ. ඉතින් ඒකත් මේ දෝෂයක් දකින අදහසින් හෝ බොනොදකින් කියන අදහසින් කියනවා නෙවෙයි. අපි කියන කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නේ අපි එකිනෙක කරාට කණ්ණාඩියක් වෙලා ධෛර්යයක් අරගෙන බහින්න ඕනේ භාවනාවට. මේ අරමුණ කොටු කරගත්තට පස්සේ ඒක සියුම් බවට පත්ලා පවතිනවා නම් අපිට තියෙන ආය හෝතෝ දමඩේ දාන්න නැතුයි අල්ලගත්ත වෙලාවේ වෙනදට වැඩිය ටිකක් ගෙනියන්න. එක දවස් ඉවර කරන්න බෑ කියලා කාඩු වෙන්නත් එපා ඒක වෙන්නේ නැහැ. ආහනේ විදිහට යන්න පටන් අරගත්තොත් මේ විසාකතුම අහුවේ නම් ධම්මදිනාවගේ අඩුපාඩු බලන්න වෙන්නේ ඇති. නමුත් ධම්මදිනා දෙන උත්තරේ හැටියට අහන ප්‍රශ්නේ හොඳයි. රූප උපාදානස්කන්ධය තේරුම් ගැනීම සඳහා කාට හරි කියන්න පුළුවන් නම් මට මේ දේ නෑයි කියලා. ඒක ආශ්චර්ය ධර්මයක්. අපි ළඟ ඔක්කොම තියෙනවා. ඒ රූප ප්‍රදාන ස්කන්ධය අවබෝධ කරගෙන ඒකේ ඒ සියුම් බවට යන්න පුළුවන් මොනම දෙයක්වත් අඩුවක් නැහැ. ඒක හරියට අඩුපාඩු ගැන හිතනවනම් කියනවනම් උන්දර කියන තියෙන මේ ඇතෙක් හම්බුනාට පස්සේ අනේවට හෙන්දුව නැහැ කියන කතාව තමයි ඔය කියන්නේ. හම්බෙලා තියෙන ඊට ප්‍රස්තාවත් එක බලනකොට උතාමත්ව පිංවන්තයි නිසා කිසිසේත්ම ඒ හැකි සංඥාව පාග ගන්න නැතුව මේ පුංචි පුංචි වර මේ බල්ල බිරුවට කඳුපාත් වෙනවද තමන්ගේ වැඩේ කරගෙන යන්න පටන් අරගත්තොත් මේ ධර්ම කොටාසේ නිසාමත් අපට චීන සත්‍ය සමාධියන්ත සද්ධා විරිය සත්‍ය සමාධි දියුණු කරගෙන යන්න පුළුවන්. ඒසේ දියුණු කිරීමට මේ ධර්ම කොටාසත් එක්ක හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ඉරු දිනාට සනසිමුදා වේවා කියන ප්‍රාර්ථනාව. දැන් අපි පැයකට පැයකට විනාඩි 20ක් මේ 10ක් විතර වගේ අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා කෙසේ නමුත් ඒ දේශනාවේ දේශනා සචිවරය තමයි කරන් ඉස්සලා මේ පිළිබඳව අදාස්මත්මත අන්තර තියෙනවනේ එහෙම නැත්නම් මේ කිවිතු කලේතු විවේචන මොනවාද තියෙනවනම් මත ප්‍රකාශන තියෙනවනම් අපි ඒකට සාදර වෙමු එහෙම නැත්නම් අපි දිව්‍යන් ඥාති දුකින් පැමිණීමේ පේන පේන තන පිටපැමිණීමේ කටයුතු කරන්න කියලා මම යෝජනා කරනවා අන්න රූප රූප කාණ පහකට බෙදීම තමයි ඒ ආකාශ ධාතු කියන එක නිවන කියලා කියනවා කොහොමද ඒ වට රූපාකාරයෙන් දැකීමක් කරන් තියෙන්නේ රට වියාපෝ තේජෝ වායු විපරිණාම වලට ලක් වෙනවා අල්ලන්න පුළුවන් පෙන්වන්න පුළුවන් විවිධ තියෙනවා ඒ නිසා ඒව අල්ලන්න මිනිස්සු පෙළඹෙනවා අල්ලපුවා වෙනස් දෙයකටපත් වෙනවා දුකක් වෙනවා අවකාශ ධාතුවේ අල්ලන්න තැනක් නැහැ. පෙන්වන්න තැනක්. ඒ නිසා මගේ කියාගන්න බෑ. ඉතින් මගේ කියාගත්තේ නැති නිසා සංස්කාර කරගත්තා. ඒ නිසා ඒක විපණයටපත් වෙන්නෙත් නැහැ. ඒක දුකක් එන්නේ. ඒ නිසා රූප අල්ලනවට වැඩිය රූපේ තියෙන ආස්තික ප්‍රඥාත්‍ය අල්ලනවට වැඩිය නාස්තික ප්‍රඥාත්‍ය ඇල්ලීම කරදරයක් නැහැ. නමුත් ලෝකයේ දකින්න මේක නාස්තිකත්වයක්. ලෝකයේ දකින්නේ මේක මේ විනාශකයක්. පුළුවන් තරම් වස්තු එකතු කරපන් කියලායි කියන්නේ ශූන්‍යතාවය එකතු කරන්න කියන්නේ. එකතු කරන්න බෑ. ඒ නිසා අපේ අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ පිස්සු වට්ටක්. සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ පිස්සු වට්ටක්. ඉතින් ඒකට බැන්නොත් එimhe අපි ලෝකෙට බැනලා පිස්සු වෙනවනේ. අපිට කියන්නේ මේක ත්‍රිබුණට පටවි ආපෝ ධාතුව වලට නම්බු කරන විෂයන් ශේෂ්ඨ වාරා තිබුණට අවකාශ ධාතුවට කිසිම අනම්බුවක් වෙන්නේ නැහැ. කවදා හරි බුදුහාමුදුරුවෝ කියපු නිසා ගිහිල්ලා රූප ගෙවන් කරලා අවකාශයට වැටිච්ච දවසේ තේරෙනවා මේක භාවනා කරලා ලැබිච්ච එකක් නෙවෙයි. උප්පත්තියෙම ලැබිච්ච දේ. අපිට උගන්වපු වැරදි ක්‍රමේ නිසා අපි අරවට දෝරුවා. බුදුහාගෙන ඒක පාඩුවක් නැහැ උන්වහන්සේත් ඒකට ගිහිලා දැකලා උන්වහන්සේ දැනගත්තා මේක හලයුත් මේක ගතයුත් ඒ නිසා යම් තැනක ලෝකයා කියනවා මේක ගතයුතුයි කියලා ආර්යනාථල කියන එක හලයුත්තක් කියලා යම් තැනක ලෝකයා කියනවා ගන්න දෙයක් නැව කලයුත්තක් කියලා අන්න එතන තමයි ගත යුත්තේ තියෙන්නේ. ඒ තරම්ම මේක උඩු යටිකුර වෙලා තියෙන්නේ. ඒක ඒ ගතිය තියෙන්නේ විපස්සනා කරන අයට විතරයි. සීලෙත් නෑ, ඔක සමාධියෙත් නෑ. මොකද ඒක ඔක්කොම අල්ලනවා. විපස්සනා වෙත් අල්ලනවා. අර ජීතුපයින් රිට ඇල්ලුවා වගේ. උඩට ගියාට පස්සේ විසිකනවා. ඉතල ඉතල ඒ නිසා ආනවන හොඳට ඉර කරලා අල්ල ගන්නවා. අල්ලගෙන ඉවරලා ඒක හොඳට බල්ල බල්ල ගෙවන් කිරුවට පස්සේ දැනගන්නවා මේ ඇල්ලුවේ ගෙදර ගිහිල්ලා කරඬුක තියාගන්න නෙවෙයි ඒක ගෙවන් වෙන හැටි දකින්න දැන් ඉතින් රූපේ වශයෙන් තියෙන ආනාපානේ හෝ පිම්බි මැකල ගෙවුණා කියන්නේ ලෝකෙම ගෙවුණා. ඒක අවකාශ ධාතුවේ හිමීට ලෙස්ල වැඩ නැත්නම් ආස්වාද ප්‍රසවාසයක් නැකලා බහැලා යනකොට පටන් ගන්නට තේ තියෙන අවකාශේ ආනාපානේ පටන් ගන්න ඉස්සලා අවකාශي ඉවරෙන්නේ අවකාශේ. උඩේ ඉඳලා අඩු කරන අඩු කරන එනකොට අපි දැනගත්තා නොදැනගත්තත් ගොරෝසු තැනලා සිව් කරගෙන සිව් කරන සිව් කරන යනවා. ඒ කියන්නේ සත්‍ය වඩාන වඩාන අඩන යනකොට අන්තිමට මුලට ගියාම ඒකේ තියෙන අවකාශ තමයි තේරෙන්නේ නැති කොටස තමයි. තීරයට යනකොට කලන්තේ දානවා. මම පෙන්වන්නම් ඉන්ටර්නෙට් එකේ විතරක් තියෙන ඒවා විතරක් මට එවනේ ලියුම් වල ඒකට යනකොට සහලවන හැටි. දහඩිය දාන හැටි. යොවුලන හැටි. කෙලවැක් කරන හැටි. ඒ මනුස්සයාට සැකයි මේ භූතේ දෝෂත් කියලා. ඒ ඒ ඒ කියන්නේ පොල් පොපුවක් හිට පොල්මල අරගෙන ගැහුවා වගේ තමයි කපුවා ගැහුවා වගේ ගන්න. ඉතින් ඒක එක්කම ගෙන වැඩි දෙවයි අනිත් පැත්ත හැරෙන්න ඕන. ඉතින් වන්ද හරි විකෘති. බලනකොට පේන්නේ හරි විකෘතියක් වගේ. කිසි කලාතුරකින් කෙනෙකුට තමයි මේ තේරෙන්නේ මේක නිවන් මාර්ගයයි. මේකට පටිසල්ලාණිය කියන්නේ. පටිසල්ලාණිය කියන්නේ සංගවි කටයුත්තක් නේද තියෙන්නේ. දැන් ඒක සමග භාවනා කරනකොට ඒව මතුවෙනවා. ඉතින් ඒකට ඒ කරන කෙනාට සබකෝල වෙනවා. නමුත් තේරුම් ගන්නකොට වැඩේ යනවා. මේ මන්ත්‍රේ හරි කපව කපව පරල වෙලා දැන් ඉතින් ආවේගය ඇවිල්ලා තියෙන, දික්ටි ඇවිල්ලා තියෙන. ආන්නේ වැඩේදී මම දන්නේ පිරිමි දක්ෂයි කියලා මට හිතෙනා වෙලාව. හැබැයි ඒ පිරිමි නැකතින් ඉපතිච්ච පිරිමි. ගෑනගේ වෙලිච කට්ටිය নানা ප්‍රකරණු වෙවිලා කියනවා ඉතින් මෙහෙමත් භාවනාවක් තියෙනවාද මෙහෙම කරන්න පුළුවන්ද මේට වැඩිය නරකද හිටපු විදිහට හයියෙන් හුස්ම අරගෙන ඉන්න එක. හොඳයි ඉතින්. මම ඉද අරින්නේ ඒගොල්ලන්ට ඒ හිනේ දකින්න එක ප්‍රශ්නයක් නැහැ. මොකද මේකට යනවනම් කැප කරන්න. ඔක්කොටම එක විදිහ කැප කරන්න වෙන්නේ නැහැ. ඉතින් මෙතෙන් දෙනේ සහලවන ගතිය ඒක මොකද්ද කියන්නේ? දැහෙන අභියෝගයක් වෙනවා. හරියට මොනවක්වත් දන්නේ නැති තැනක කැලේ ගිහලා ඩොග් ගාලා ඇතරියා. ඉතින් යන පාරක් මොකක්වත් නැහැ. නැත්නම් මහමූද කෙන ගිහිල්ලා උතුරු කටුවක් නැතුව නතර කරා වගේ. කාන්තාරේ ගිහිල්ලා ඇතරියා වගේ සම්පූර්ණ අසරණ කරනවා. ඒකෝට ඉතින් හුස්ම හරි ගන්න හදනවා. ඇත් දෙක හැරලා බලන්න. දෙයියෝ හරි අදිනවා. බුදුදහම කියන්නේ ඔබ විශ්වාස කරපුවා උඹේම ශ්‍රද්ධාව තියාගන්න ඉවතෙන්දී නැති වෙන්න තැන නෑ හිතියෙත් අතර අතරන වෙලා දැනුත් ඔච්චරයි ඉතින් ඒක හරීම මේ බාහිර දක්ෂ ව්‍යාපාරයේ කියලා සමාධියක් නැති කෙනාටයි සංඥාස ඔය தත්ත්වෙදී කක්කාරයි. සමාධිය තියනන්නේ කියන්නේ ඒ නිසා සමාධිය කරේ ප්‍රසනාව අල්ලන්නේ අපි මේ පයිකල් කියලා කිව්වා සමාධිය අල්ලන්නේ ඒකට දෙකේ වෙනසක් නැහැ. සමාධිය නැතුව ගිහිල්ලා තමයි ඔය මම කියනවා සමාධියටත් ඉස්සෙල්ලා සතිය තියෙන්න ඕනේ. සතියෙන් තමයි සමාධිය හැදෙන්නේ. සතිය නැති දෝෂෙ තියෙන්නේ. සතිය තියෙනවා පැහැදිලිව. සතියටත් සමාධියටත් යටින්නේ සතිය තියෙන්නේ. සතියේ පදනම් කරගෙන සමාධිය ඉන්නේ. ඉතින් මේ දෙයකට යනකොට මේ මිනිස්සයා අසතිමත් නම් සමාධිය වඩා ගන්න හැටි දන්නේ නැහැ. විපස්සනාට හැරෙන හැටි දන්නේ නැහැ. අන්ධබන්ද වෙනවා. ඒ අන්ධබන්ද භාවිත මේ කෙලෙස් කියන්නේ. ඒ සතියෙන් තමයි සමාධිය හදලා සමාධිය හදලා දෙන්නේ කොන්දපන් නැත්තම් කොන්දයි කරලා දෙන්නේ. වීර්යය මැදලා වීර්යය හදලා දෙන්නේ. ඒ සමාධි වීර්ය දෙක ගලපන්න එපායි. සද්ධා ප්‍රඥාව අඳුනන් අල්ලලා දෙනවා. සතිය තමයි අල්ලලා දෙන්නේ. ඉතින් ඒක සමාධිය තියෙන එකනට මඩේ හිටපු ඉන්න වගේ නෙමෙයිනේ. අල්ලගතියක් තියෙනවා. නමුත් වීර්යයත් එක්ක සම්බර වෙන්න ඕනේ. ඉතින් මේකෙදි මේ සතියෙන් දැනගෙන යන්න ඕනේ. මේ ගමන යනකොට යකා එනවාමයි. ආවේ නැත්තම් බොරුව. භාවනා කෙරෙන්නේ නැහැ. යකා එනවනම් ඊට පස්සේ බඳගෙන වැඩි ගන්නවා. ජීන්සා මේ සමාධිමත් විචයයක් සතිය පාග ගන්න වෙලාවල් තියෙනවා. සමාධියට හේතු වෙච්ච සතිය පාව ගන්න වෙලාවක් එනවා. එතකොට අපිට ගන්න. සමාධිය කොච්චර තිබුණා සතිය පාව ගන්න සතිය තමයි ඒකට මූලික ජවය දෙන්නේ. නිසා සමාධිය තියෙද්දි සතිය පුළුවන් තරම් යන්න. වීර්යය තියෙද්දි සතිය පාතන නිසා හැම එකටම වැඩිය සතිපට්ඨානදී පරිමුඛන් සතියෙන් උපට්ඨපෙත්තා කියලා කියන්නේ ওই සද්ධාව සමාධියවත් වීර්යවත් ප්‍රඥාවත් ඉස්සර වුණොත් අවුලයි. ඒක ඔක්කොම සංකරයි. සතිය ඉස්සර වුණොත් පෙරමුණේ තියාගත්තොත් අරව කොච්චර වැටුණත් හදන්න ගන්න. අන්තිමට අර සතියත් හැදෙනවා. ඔය කියන සතියත් අතහැර දාන්න වෙනවා. එදාට තමයි පන්නරේ පිටලා හැදිලා ඉන්නේ. මොකද සුද්ධභාවයේ කොරනට විපස්සක නැත්තම් කිසි වේදනයකට වත් වෙලා එහෙම නැත්නම් බුදුහාමුදුරේ ධර්මය ආහාරනේ මේ කාර්යයක් රැකින්නේ මොකද උගක්ලා වැරදකාරී රිසර්ච් එක කරලා භාවනා කරන දිනක් ඒක දෙකත් සම්බන්ධයි. ඒ කියන්නේ මේකෙදී වුණත් ඒ කියන්නේ ඉද්ධිපාද හතරෙන් ඡන්ද විරිය චිත්ත මීමන්සා කියලා හතරක් තියෙන්නේ. චරිත හතරකටනේ. ඡන්දේ කියලා කියන්නේ සද්ධා ඔය කියන කාටා. එවන්සෙ තේිනවා මේ සැපක් කියලා වින්දට ලෝකේ කොහොම තරක්වත් නැහැ. මේ භාවනා ධම්මනේ දින දුකක් කියන්නේ බෑ නැතුවක් තමයි දුක කියලා එයා කුසල ඡානි කරන්නේ. සද්ධාව දිනු කරගෙන යනවා. එතකොට මේ ඉතිපාද සංගීතය තියෙනවා ඒ සද්ධා ඉර්ධිපාදයේ වඩනකොට හිතේ අවස්ථා හතරක් එන්න පුළුවන් හිත ඇකිලෙන්න පුළුවන් විසිරෙන්න පුළුවන්. හීන වීර්යයට යනකොට අධික වීර්යයට යනකොට අන්නේ හතර තේරුම් අරගෙන යන්න ඕනේ සංදේශපාදේ තියෙන්නේ. ඊට පස්සේ අනිත් හැම ඉදිරිපාදයටම කතා කරලා තියෙනවා. ඒ නිසා එයා යනවා ඒ ඒ පියෝ ත්‍රිපිටකේ අපි දැක්ක සූත්‍රවල. සමහරට චිත්ත කියන්නේ මේ ආසුද කියන්නේ හරියට සමාධි ශක්තිය. අධිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය පුදුම වැඩෙනවා ඒ සතිය එතෙන් ගියාට පස්සේ. විද්‍ය විමර්ශ විද්‍යාධිපති කියන ඔය මහසෝන ස්වාමීන් වහන්සේ මහසෝනා හරිනේ බෙල්ල හරගත් මම මේක කරනවා කියලා දැඩි කරලා අල්ලනවා. ඉතින් ඒගොල්ලන් සමහරට අත්කිලමතාන වලට වැඩිලා අමාරු වෙනවා. අත්කිලමතාන වැටෙන්නේ නැතුව ගියොත් හරි. මීමන්සාවේ නෝන තියෙන කට්ටිය මේ මුඛකින් හරි පරිසර දූෂණ දැකලා හෝ ලෙඩ රෝග වැඩි වෙනවා දැකලා හෝ මේ මේ ලෙඩක් තියෙනවා නම් රෝගේ ස්වභාවයක් තියෙන බෑ. සංකරයක් තියෙනවා නම් සාමාන්‍ය ගතියක් තියෙන බෑ පිස්සුවක් තියෙන හනිපයක් තියෙන බෑ කියලා ඒගොල්ලෝ දැන් බුදුදහමේ කල්පනා කරලා තියෙනවා මේ දුකක් තියෙනවා අනිවාර්යයෙන් මේකේ නැති තරක් තියෙනවා. ඒක වෙන්නේ සද්ධාවෙන් නෙවෙයි වීර්යයෙන් නෙවෙයි සමාධියෙන් නෙවෙයි විමර්ශන නෝනේ. ඉතින් අන්තිමට බලනකොට ওই සද්ධාවෙන්ම තමයි විමර්ශන නෝන දෙන්නේ. ඒ හතර මේ ඒ හතර අතර අන්‍යෝන්‍ය සම්බන්ධකම් තියෙනවා. හැබැයි අර පටන් ගන්නකොට පෙරගුණ වෙනස්. එක එක නම් එක එක පෙරගුණ තියෙන අන්න ඒ නිසා පටන් ගන්න දැන කෝක වුණත් ඊගාට මේක අනිවාර්යයෙන්ම වෙනත් පැත්තකට කරකවල දානවා. ඒ කියන්නේ ඡන්දයෙන් ගිහලා චිත්තයට වෙනවා. චිත්තේ බීමන්සාට වැටෙනවා. ඊකට ඊට තියනවා. ඒක ඇත්තටම අද කාලේ දෙන්නේ නැත්තේ භාවනා ගුරු. භාවනා ගුරු අරු තියලා ගහන ගොන්නේකට ඔබ සමතේ කරපන් කියලා. ඔබ විපස්සනා කරපන් කියලා. ඉති අරමුණට හිතන දැන් විපස්සනා කරන මිනිහා සමතේ කරුවොත් අපරාධයක් කියලා. ඒ විපස්සනා කරන කට්ටිය නිකන් හරි ආලෝකයක් මත උනොත් ගූල් බදිනවා. අනේ ස්වාමීන් වහන්සේ සමතේට යන්න හදන. මට ඇඟ දහඩිය දාලා එනවලු මේ මේ මේ ධ්‍යානයකට වැටේ කියලා. ඒක හරියට මේ කලුකුඹර දේවතාව දැක්කා. ඒතර සමත භාවනා කරන එක්කනට සමාධිය ඇතුළේදී කල්පනා පහළ වෙනවා. අයියෝ මේකත් වැඩක් නෑ නේද? ආ ඒතකොට සමාධිය කැඩෙනවා. ඒ කියන්නේ ධ්‍යාන කැඩෙනවා. ඊට පස්සේ නූල් බඳිනවා හරි වැඩේ මට හම්බෙච්ච සමාධිය හොඳ එක නෙවෙයි බාලයක කියලා. ඒ නිසා අපි මේක தත්ත්වගත කරලා තියෙන භාවනා ලෝකේ ඒකට තනිකර අදගාලින ගුරුවරුන්ගේ තියෙන මේ ලාභ සත්කාරයට අදින ගතිය නිසා කොටු කරන ගතිය. අර බුදුහාමසීපු දැන් අචංචාතුමාගේ කිසිම සාතයක් විමසනවා කතා කරන්නේ. මොකක්ද? සත්‍යමත්ය. ඒක නිකන් අභියෝගයට යකේ හේතුව නෑ. අල්ලලා ගියා පැති. අචංචා නැති වුණාට පස්සේ ඒ ට්‍රැඩිෂන් එක ගොඩක් බාධාට ලක් වුණා. විවිධ මත වලට පැතිලා ගියා. මතක තියාගෙන තියෙන්නේ සත්‍ය ඉස්සර කරගෙන යනවා නම් පරිමුඛන් සත්‍යං උපට්ඨ පෙත්තා කියන එක දන්නවනම් හරිම අඩුයි සංකරතාවය. ආවත් දින උත්තර බාර ගන්න යා මෙලෙක් ගතිය තියෙනවා. අර දැටි මත දහරි වෙන්නේ නැහැ. ගුරුස්වස්ථාවේදී එන්නට ධර්මයෙන් දින අඳුර ගන්න නම් ආශ්‍රාව පාශ්‍රාසී සියුම් වටපත් දෙනුනේ මොකද ගන්න වඩ මාර්ගවලදී නෑ නෑ රූප ධර්ම ගෙවෙනකොට ඊගාවට තියෙන එක පෙන්වනවා. ඒක පළවෙනි තිරේ අයින් කරුවට පස්සේ ඊගාව තිරේ පේනවා. ඒක අයින් කරලා පස්සේ ඊගාව තිරේ පේනවා. පළවෙනි තිරේ එක සැරේ අයින් වෙන්නේ නැහැ. ඒක තුනී වෙවි තුනී වෙවි යන්න පටන් ගන්නවා. තුනී වෙවි යනකොට යනකොට දැන් මේ තුනී වේගන යන්නේ රූප ධර්ම ගෙවින් යනවා. නමුත් තාම මේ කුඤ්ඤේ වදිලා තියෙන්නේ. නැත්නම් ආසාව තියෙනවා කියලා බලහින්ටොත් ඊගාවට එන්න තියෙන්නේ සූක්ෂම රූප ධර්ම හෝ නාම ධර්ම. සූක්ෂම රූප ධර්මවලටපත් වෙන්නේ මධ්‍යස්ථ රූප ධර්ම ගෙවන් කිරීම. මධ්‍යස්ථ රූප ධර්මවලටපත් වෙන්නේ ගොරෝසු රූප ධර්ම ගෙවන් කිරීම. නිසා ඉදන් නිසා ඉදන් පජාත කියලා එකින් එකින් එකින් එකින් සියොම් දේවලින් සියොම් දේවල් අයින් කරන ඒකට කියනවා කට්ටක් කණිච්චාම ඒ කට්ට අයින් කරන ගොරෝසු කට්ට කතර ගන්න. අල්ල ඒකෙන් අරගෙන අර සියොම් කට්ට අරන් දාන්න. හැම වෙලාවෙදීම ඒකම යොණ කරන්නේ ඒක අයින් කරන්නේ. කට්ටෙමයි කට්ට අයින් කරන්නේ කියනවා මේ වතුර කඳුලක් ගියාම කනට වතුට්ටියක් දාන්න. එතකොට යන වතුර ටික අර තිබුණ වතුර කඳුලත් අරගෙන එළියට එනවා. ඉතින් ඒ ක්‍රමයේ තමයි තියෙන නිසා රූප ධර්ම අල්ලන්නේ රූප ධර්ම බදා ගන්න නෙවෙයි. ඒකේ ගෙවන් කිරීමේ වැඩ පිළිවෙල දැකලා හොඳට සියුම් වෙනකන් ඉඳලා හැබැයි සියුම් වෙනකොට සහලවන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ජීවිත අභියෝගයක් එනවා. තර්ජනයක් එනවා. ඉතින් තර්ජනවලට නැගිට්ටොත් වෙන්නේ අර හොතවත මඩි දම වෙනවා. හැබැයි ඒක නොකරන කරන කෙනෙකුත් නැහැ හැම කෙනාම කනේ නිසා කියනවා ටිකක් කෑවට පස්සේ රාත්තරල් ගන්න දැනගෙන කාගෙන ඵලයක්. සෝනස් දැන් මනසේ හැමදේම ඇතිවෙනවා කියන්නේ නාම ධර්ම දෙකකින් රූප ධර්මයක් ඇති වෙනවා. ඒ වගේ රූප ධර්මයක් ආවම නාම ධර්මයක් පත් රූප නිසා නාම ඇති වෙනවා නාම නිසා නාම ඇති වෙනවා රූප නිසා රූප ඇති වෙනවා රූප නිසා නාම ඇති වෙනවා පටිච්චසමුප්පාදේ හතර පැත්තටම කරුණු වෙන්න පුළුවන් ඒ නිසා ඒක එන්නේ ওই නාම රූප වේදේ පවතින සංඥා ස්කන්ධයට යනකම් තමයි සංඥා ස්කන්ධයේ ඉහට ගියට පස්සේ නාම රූප කියලා බෙදන්න දෙයක් නැහැ ගොරෝසු ජීන් කියලා බෙදන්න දෙයක්වත් නැහැ. හරි වැරදි කියලා බෙදන්න දෙයක්වත් නැහැ. ගෑනු පෙරි කියලා බෙදන්න මේවා ඔක්කොම ලේබල් ටිකක් විතරයි. ඒකේ මෙහාට ආපු ගමන් ආයසරයක් නාම රූප වැදගත් වෙනවා. වර්ගීකරණය වෙනවා. තාරාතිරම් එනවා. සංඥා වේදනා පහුකල සංඥාවට ගිය ගමන් සංඥාවෙන් එහාට ගිය ගමන් ඔක්කොගෙම ඇතුළ පිට හේරම කඩලා යනවා. හරි වැරදි ඔක්කොම කඩලා. එතකොට ওই නාම රූප ભેදේ කියන එක නිකන් සෙල්ලම් බඩුවක් විතරයි. ගණන් ගන්නම දෙයක් නැහැ. නාම රූප පරිච්ඡේඥාණයට වැටෙන්න ඕනේ නැහැ කියනවා සෝවන් වුණාට පස්සේ. සෝනන පස්සේ පේන තියෙන උදේවය විතරයි උදේවයදී නෑ නාම රූප කතාව. නාමත් ඇතිවෙන නැතිවෙන රූපත් ඇතිවෙන නැතිවෙන ඒකයි පවුරු ගන්න දෙයක් නෑ මේක මේ හාල් මල්ලට යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබල විසිකර කියලා නේ කියන්නේ. මිනිසෙක් පිටපලාකට යනකොට ආවුතු මල්ල කියලා ගියාලු අඟ ගෙදර. යනකොට හාල් ටිකුත් ඉතුරුලා දෙනවා. මේ මේකත් තියන්න මම ඉක්මනට આવොත් මේක ගන්නවා නැත්නම් ඉතින් ඕකට සුසුසක් කරන්න කියලා. අනේ ගිය ගාම මිනිහට රස්සාකාර දීලා ඇවිල්ලා. ඇයිලා අර්මංසාර කියලා කිව්වලු මේ ආයුධ මල දෙන්න කියලා. අයියෝ ඔක්කොම ගුල්ලෝ කාලා කිව්වා. ඔය අර්මංසාර හිතුවා මෝගියට එන්නේ නැහැ නේ කියලා. ඒ සම්මත කන්චා යකට මලට ගුල්ලෝ ගවන හාල් බලන ඔබලා විසි කරන්න කියලා කියලා ගෙදර. ඒක නාන්නට නැහැ නේ ආයි. නිසා උදේ අපේ පැත්තට ගියාට පස්සේ නාමත් එකයි රූපත් එකයි කොයි එකත් එකයි. නිසා සෝවාන් වුණාට පස්සේ ආයෙ ඇවිල්ලා නාම රූපත් ගන්න දෙයක් නැහැ. හේතුඵල බලන්න දෙයක්වත් නැහැ. අනිත්‍ය දුක්ඛ අත ගන්න දෙයක්වත් නැහැ. බලන බලන හැම දෙයක්ම පේන්නේ. ඇතිවීම නැතිවීම ඒකෙත් නාම රූප හොයන්න යනවයි කියන්නේ තකතිරුකමක් කියලා කිය හැකි. ඔය සාමාන්‍ය යෝගාවචිත හරියට වෙනවා ඒක. ඉඳගත්ත ගමන් ආනපන පේන්නේ නැතු යනවා. ආයෙ හුස්ම ගන්න හදනවා උරස් හුස්ම බලන්න. ආයෙ නාම රූප බලන්න හදනවා. රීටිට කිනුවට ස්වභාවය තමයි ගිය ගවම කෙලින්ම නිකන් ඇතිවීම නැතිවීම දෙක පේනවා. ඒකට ලොකු සංහස පාවිච්චි කරන වචන චලනේ බලන්නේ කියලා. මේ චලනේ ගණ්ඩායි නාම රූප වලට කඩන්නේ. නාම රූප සේවන කරන චලන කියන්නේ චලනේ දැක්කට පස්සේ ආයේ නාම රූප වලට යන්න ඕන ගමන් නැහැ. ඒ කියන්නේ අර පෙරමඟ දන්නේ නැති නිසා එයා ආපහු මේ මේ හොදලා පටන් ගන්න හදනවා. ඉතින් ඔයදී සෑහෙන මේ මේ මෝඩකම් කරලා අත්දකින් විදලා තමයි කෙනෙක් තේරුම් අරගන්නේ දැන් මම කොතන ඉන්නේ කොහෙද ඉස්සරහ පැස්ස කියලා දැනගන්නේ. අපි උදාහරණයක් වශයෙන් වාහනේ නැතකර තියෙන කන්දට මුණ තියලා නම් අපි අනිවාර්යයෙන් ෆස්ට් එකේමනේ ඕන් ස්ටාර්ට් කරන්න වෙන්නේ. කතා දෙකක් නැහැනේ. කන්ද තියෙන පාර වාහනේ තියෙන තැන්නේ නම් සෙනඟ නැත්තම් සෙකන්ඩ් එකේ පිකප් කර දෙන්න පුළුවන්. පල්ලමේ නම් තියෙන්නේ එන්ජින් එක ස්ටාර්ට් කරන්න නැතුව ගිහලා තර්ඩ් එකේ දුන්නත් අල්ලනවා එන්ජින් එකත් ස්ටාර්ට් කරගෙන යනවා. ඉතින් ඒක නතර කරලා තියෙන හැටි බලන්න ඕනේ. ඉතින් ඔක්කොටම කිව්වොත් එහෙම කන්දේ තිබ්බත්, තැන්නේ තිබ්බත්, පල්ලමේ තිබ්බත් සාමාන්‍ය ඉංජිනේර කෙනෙක් කියනවා ෆස්ට් එකෙන් පටන් ගන්න. ඩ්‍රයිවර් දන්නවා පල්ලමේ තියෙනවා නම් ස්ටිකයිස් ෆස්ට් එකට දාලා රිවර්ස් එකක් චෙක් කරලා ෆස්ට් එකට දාලා කරන දෙයක් නේ ආ දන්නවා. වහනේ තමයි. ඉතින් ඒව මේ ටෙක්ස්ට් බුක්ස් වල නෑ. ලියන්න බෑනේ ටෙක්නිකල් නෝට්ස් වල ලියන්න බෑ. එයා දැනගන්න ඕනේ මේ වාහනේ තියෙන හැටියට පිකප් වෙන්න. මේ භාවනා කරගෙන කරගෙන යනකොට තමන් ඒක පොඩි හැඟීමක් ඕනේ මේ සෝවාන්ලා සංකාරූපේ කලබල තියෙන දේව නෙවෙයි. මම මම අල්ලන්නේ අරමුණේ ගොරෝසු අවස්ථාවද මධ්‍යමද සියුම්ද කියන එක නැත්නම් බලලා තියෙන දැනෙන් ඉස්සරහට යනවා මිසක් ආයෙ මුලට ගිහලා එන්න ගියොත් වරදින්නේ නැහැ. නමුත් අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. සමාධිය ටිකක් දුර්වල කරනවා. ආපන්න ජීවිතය සමාධිය ඒ තමයි අපේ හිත හදාගෙන තියෙන ක්‍රම. එක්ක සැක කරනවා, එක්ක අයියෙන් හුස්ම ගන්නවා, එක්ක ඇත්ත කරනවා නැත්නම් නිදර වෙනවා. මේ ඔක්කොම වංචනික ධර්ම ටිකක්. ඒ කියන්නේ හරියටම මැද පාරට ඇවිල්ලා තියෙනවා. ඒකට ඉන්න දෙන්න නැතුව කැලේ පණින එක තමයි කෙලස් කියන්නේ. එතකොට අපි හරියට ඊගාදාස යනකොට දැනගන්න මේක නිින්ද එක සැරේ නෑ. එතකොට ආනපනේ සිව් වෙනකොට දැන් නිින්ද එන්න පුළුවන්. සැක එන්න පුළුවන්. බය එන්න පුළුවන් කියලා ගියොත් සැක බය එන්නේ එනවා කඩාන යන්න පුළුවන් ඉස්සරහට. ඒකෙම පන්නරේ දෙන්න ඕනේ. නිකන් පීයක් ගහනා වගේ. ඒ නිසා තමයි හොඳට දැනගන්න ඕනේ මම මේ ඉන්න தත්ත්වේ රෝග නිర్ణයක් කරගන්න හැටි. බෙහෙත පස්සේ කතායි. ඉතින් ඒකට ඕන කරනවා කමට අනුසුද්ධ කිරීම. වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න පුළුවන් නම් අහගෙන ඉන්න එකට සමානලාට කියන්න පුළුවන් ආ මේකයි වෙනව ඇත්තේ මෙන්න මෙහෙම දෙයක් කරලා බලන්න කියලා. කමඨාන් සුද්ධ කිරීමේදී ප්‍රත්‍යක්ෂ කරන දේ නැතුව වෙන වෙන දේවල් කියන්න ගත්තොත් ඒ sannivedanayak වෙන්නේ ලෙඩාට කියන්න බැන්නා ගුණාගුණ ටික. දොස්තර මැදම නෝකරන්නේ. දැන් නම් කරන්නේ අර ටෙස්ට් කරන්න කියනවා යූරින් ටෙස්ට් කරන්න කියනවා මුළු પરම්පරාවටම ගාණක් හම්බ කරලා දීලා තමයි ලෙඩා ගොඩ ගන්න. ඔය කවුද මේ ආටිකල් මහත්තයා ඉඳද්දී ධම්මනිසන් ජාමකවලු එකම සංඝයා වහන්සේ නමකටවත් තමගේ රෝගාක්ෂණ කියන්න බෑ කිව්වා. ඒගොල්ලෝ ආසන ඉඳගෙන මට බණ කියනවා කිව්වා. කිසිම විදියකට බෑකවල සංඝයට වෙදකම් කරන්නේ. ගියාට දන්නේ නෑ රෝගේ කියන්නේ. ආයෙත් ගියෙක් නේ වෙදකම් කරන්නේ. ඉතින් ගියර මහත්තු මේව කරපුවම බොහොම පිං සිද්ධ වෙනවා. අර පොලිමක් ඉන්නවා මෙහෙ. මේ මට දත එකක්ම තියෙන මේ අහවල් තැන දත එකක්ම කියන්නේ යන්නේ. ඉතින් මේ මහත්තයට එපා වෙලා විපා වෙලා කිව්වලු කිසිම සංඝයා වහන්සේ නමකට ඒ මේ මං ආවේ මොකටද කියලා මතක නැහැ. ඒ ධර්මතම අපිට අපි අපි මේ සිවුර දාගත්තේ මොකටද පැවිදි වෙන්න යන්නේ මොකටද මේ රූප ධර්මයක් අවබෝධ මොකක්වත් මතක නැහැ. ඉතින් ඒකට දොස්තර මොනවා කරන්නේ? දීපු බෙහෙත්තරෝ ගුණාගුණ කියන්නේ නැතුව මේ මේ කොම්පැනි නමයි අනම්මනම් කතා කරගෙන ඉන්නවා නේද දොස්තර මහත්තයා තියෙනවා බෙන ගාන පිටිපස්සේ පොලි මේ ඉස්ලාම අරගත්තේ හාපුරාවට. හාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය කියලා කතා කරා. අනිත්‍ය දුක්ඛනාත්ම කතා කරන මෙහෙම තමයි මහත්තු ලෙඩ වෙනවා තමයි ඔහොමම තමයි විදාන විදාන වැඩක් නෑ යා ගිය කාරණාව කියන්න බෑ කමනා සුද්ධ කරනකොට ඔක්කොම නරියයි බල්ලයි කතා තමයි ඉතින් ඒක ඇත්තටම දොස් කියන දෙයක් නෙවෙයි ඒ හැටි අපි එල්ලේ තියේදී පිටපණින එක ඒ අපේ හිතේ තියෙන චපල ගතිය ඒ තරහ වෙලා වැඩක් නෑ හොඳට තේරුම් ගන්න ඕන අද ලෝකෙ මෙච්චරම ඇයි ඔය ইনফර්මේෂන් ටෙක්නොලොජි එක ලාභ ලබන්නේ අද තියෙන ප්‍රධානම දේ ඉන්ෆෝමේෂන් ඕන දෙයක් ගෑනි මිනිහ කරලා පෙන්නන්න පුළුවන් ඉන්ෆෝමේෂන් එකේ මොකද ඒ තරම් කනවා සත්‍ය දකින්න කැමතිද සත්‍ය ආශ් ටිකක් අමීරි වගේ ඒක නීරසයි ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍රයන් අසුරු කරලා ඒකට හිත හදා ගන්නවා කියන එක භාවනා කරනවා වගේම පසුබිම සකස් වෙනවා කියන එක හරීම ඒ කියන්නේ ඒක දීයති සාක්ෂයක් වගේ වෙනස් කරන්න බැරි දෙයක් වගේ පතිරූපදේශ වාසෝචිත තමයි ඒක පැටලලා තියෙන්නේ පතිරූපේ නැති වුණොත් එහෙම දේශවාසීයන් කිය නැත්තම් කොච්චර කරත් එන තොරතුර එන තාට ඉදිරිපත් වෙන්නේ. එතකම්ම කර්ම ගෙවෙනවා. කර්ම තියෙන තාක්කල් කාරණාව කියන්න හිතෙන්නේ. භාගයක් විතර වැඩිකම් තියෙන සාකච්ඡාව සඳහා අපි ඊතාවතා ආදී ගාථා සාකච්ඡා කරන කිරීමේ අපි